නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පැවිදි උපකාර දේශනා දැන් මම ඔයාලට කියලා තියෙනවා පැවිදි ජීවිත ධර්මය කියන එකයි පැවිදි ජීවිතය කියන එකයි වෙන් වශයෙන් කල්පනා කරන්න ඕනේ කියලා. ධර්මයේ කොච්චර දැනගත්තත් ධර්මයේ හිතන්න පුළුවන් වුණත් සම්පූර්ණයෙන් වෙන් වෙන ජීවිතයේ ගිහි ජීවිතයෙන් වෙන් වෙන පැවිද්දේදී අපට අර වෙනමම ගතියක් ඉස්මතු වෙන්නට ඕනේ. එතකොට මේ වෙනම ගතියක් ඉස්මතු වෙනකොට අපට කියනවා ලොකුවට ජීවිතේ එපා වී ධර්මයේ සතුට ප්‍රීතිය හැම වෙලෙම නැහැ. ওই බුදුරණවහන්සේගේ දේශනා තුලක් තියෙනවා දුක් ප්‍රතිපදාව කියන කාරණාව එක. එතකොට එහෙම වෙනකොට අපට වෙනම සතුටු වෙන දේවල් අල්ල ගන්න ඕනේ ධර්මයත් එක්ක. ඒකේ මම ප්‍රධානම කියලා තියෙන කාරණාව තමයි සජ්ජහායනාව කියන දේ. ඊට අමතරව වන්දනාමාන කරන එක, වත් පිළිවෙත් කරන එක, ඒ වගේ දේවලුත් තියෙනවා. හැබැයි ප්‍රධානම කාරණාව සජ්ජහායනාව කියන එක තියෙන්න ඕනේ. නැත්තම් අර අපේ මේ ජීවිතයේ ඇලීමක්, ඒ කියන්නේ රසාස්වාදයක් ජීවිතය තුළට එන ගතිය අඩු වෙනවා. ඊළඟට විශේෂයෙන් අපි ඇඟට දැනෙන වැඩ කරන්නට ඕනේ ධර්මයත් එක්ක. මම ඒක තමයි අද ලියන්න කියලා කිව්වේ අර සූත්‍රය. එතකොට ඒවා ලියනකොට අපිට ඒවා ඇඟට දැනෙනවා. ඒ කියන්නේ ගොරෝසු මට්ටමින් කරන නැත්නම් අර තියෙන්නේ නිකන් ඔහේ ඉන්න ගතියක් විතරයි. නිකන් ඔහේ සිවුම්ම හිතාගෙන යන වැඩ පිළිලක් කියලා පුංචි දෙයක් තියෙනවා. හැබැයි ඒක පොඩි වෙලාවකට විතරයි තියෙන්නේ. ඒක නිසා අපට ඇඟට දැනෙන විදිහට අපේ ජීවිතේට දැනෙන විදිහට අපි කරන්නට ඕන ಜಾති ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මම හෙට හෙට ඉඳලා කටපාඩම් ගන්නවා. හෙට ගන්නෙ නැහැ. හැමෝගෙම රංජිමල්ලිගෙන් හැර රංජිමල්ලිගෙනුත් පොත බලාගෙන කියන්න කියලා කියනවා. පුළුවන් ප්‍රමාණයක් කටපාඩමින්. හැමෝගෙම කටපාඩම් ගන්නවා. ගාථා. ඉස්ලාම රාහුල සූත්‍රය ගන්නේ සාවල සූත්‍ර ගාථ ටික. මොකද නැත්තම් කරන්නේ නැති වුණොත් එහෙම අපට අර ඒ කියන්නේ සජ්ජහායනාව ඒ කටපාඩම් කිරිලි ඒ වගේ තමයි සතුටින් හිතලව වාසය කරන්න පුළුවන්. නැත්තම් සතුටින් හිතලව වාසය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එපාවින් එනවා අරතිය කියන කාරණාව වෙනවා. හිතට රැකවරණයක් නැති වෙනවා, වින්දනයක් ලබන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ මම සිට ඉඳලා කටපාඩම් ගන්නවා. එතකොට අනිවාර්යෙන් කටපාඩම් දෙන්න ඕනේ. ඒ ඒවත් එක තමයි අර පැවිද්ද කියන එක සතුටුදායක දෙයක් බවට පත් වෙන්නේ. නැත්නම් පැවිද්ද කියන එක සතුටුදායක දෙයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් ඔයාලාට තේරෙනවා ඇති මම ওই දේශනාවක් කරනකොට මම කටපාඩම් බලෙන් කරලා නැහැ ඇත්තටම අඩුයි. මගේ හිතට වැදිච්ච කටපාඩම් විශ්ව ගොඩක් තියෙන්නේ. ඒතකොට ඒවා මගේ නිතර ජීවිතේ සජ්ජහායනා වෙන ඒවා ඒ වගේ දේවල් එක්ක අර පැවිද්දේ කියන කාරණාවට අර නිකම් මේ පොඩි එපාවීමක් වුණත් නිකම් පැවිදි ගණේ ඉන්නේ කියන එක හොඳට දැනෙනවා. එතකොට අර ලොකුවට හිතට එපාවීම ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් කරන්නට ඕනේ. නැත්නම් අපි ලොකු ගැඹුරු ධර්මයක් කතා කරන්නේ මේ පොඩි පොඩි දේවල් මොකටද ඔය සමහර ලාවට සජ්ජහායනාව පිළිබඳව සජ්ජහායනාව නම් අරතිය කියන කාරණාව විතරක් නෙමෙයි සුතයේ තියෙන ප්‍රධානම කාරණාවක් සජ්ජායනාව. ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන් උපකාරණ දෙයක් සජ්ජායනාව. මතක තබා ගැනීම. මොකද ඒක සජ්ජායනා කරද්දී කනට ඇහෙනවා, ඒක මතකයේ තිනවා, අර්ථ විමසනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන නිසා සජ්ජායනාව කියන එක අරතියක් දුරු කිරීම කියන කාරණාවට වඩා කටපාඩම කියන එක ධර්ම මාර්ගයේ දිනුවට ගොඩාක් උපකාර වෙනවා. ඒක නිසා හොඳට හිතන්නට ඕනේ. ඒ වගේම තමයි සජ්ජහයනාව තුලින් අරතිය දුරු වීමත් සිද්ධ වීමක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක බලෙන් කරවන්න ඕන නිසා තමයි මම කටපාඩම් ගන්නෙ. සරෙන් සරට මම එක එක දේවල් කටපාඩම් ගන්නවා. ඉස්ලාම රාහුල සූත්‍රය මම කටපාඩම් ගන්නවා. මම ඒ වගේ දේවල් කරන්න වෙන කිසි කාරණාවක් නිසා නෙමෙයි නැත්නම් අර පැවිදි සැපයට යන්න පැවිද්දෙක් අල්ලගෙන ඉන්න අර අපි ගැඹුරින් ධර්මයේ කතා කරනවනේ ගැඹුරින් ධර්මයේ හිතනවනේ ඒ නිසා අර මේ අනිත් දේවල් ගැන තැකීමක් නැති වෙනවා එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ අර එපා ඊළඟට තමයි අපි නිතරම හුරු කරන්න ඕන ජීවිතේට මම ඔය කියලා කියනවා භාවනාවක් හරි සම්පජන්‍යයක් මෛත්‍රියක් බුද්ධානුස්සතියක් වගේ දෙයක් ජීවිතයට හුරු කරන්නට ඕනේ. හැම වෙලෙම ජීවිතේ කඩා වැටෙනවා නම් ජීවිතේ යම්කිසි බන්ධනයක් ඇති වෙනවා නම් ජීවිතේ යම්කිසි ඇලීමක් ඇති වෙනවා නම් ඒ හැම එකක්ම වෙන්නේ අපි තුල නුවණ වර්ධනය නොවිච්ච නිසා. අපට ප්‍රියයි හොඳයි කියලා එන ඕන දෙයක් කෙනෙක් වෙන්න පුළුවන්, පුජ්‍යලයක් වෙන්න පුළුවන්, වස්තුවක් වෙන්න පුළුවන්. ඒ හැම එකකින්ම කාමයේ වර්ධනය වෙනවා. අපි හිතනවා එහෙම කාමයේ වර්ධනය වෙන්නේ නැහැ කියලා. ඊළඟට අප්‍රියයි යමනාපයි කියන කාරණාව එක්ක කාමයේ අනිත් පැත්ත පටිගිය වර්ධනය වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න පටිගය එන තැනදී පටිගය එන කාරණාව එක්ක ප්‍රිය භාවයේ හිතන්නට ඕනේ. හැබැයි ප්‍රිය භාවයේ එක්ක ඇලීම කියන කාරණාව වැඩිපුර යනවා නම් අන්න එතනදී ප්‍රිය භාවය වුණට හිතන්න හොඳ නැහැ. එතකොට මධ්‍යස්ථ භාවයක් හිතන්නට ඕනේ. අපට ජීවිතේ ප්‍රියයි කියන කාරණාව එක්ක එකම දෙයක් විතරයි වැදගත් වෙන්නේ. කල්යාණ මිත්‍රය අසුර කියන එක විතරයි. කල්යාණ මිත්‍රය කියන්නේ ගුරුවරයාගේ අසුර කියන එක. කල්යාණ මිත්‍රයයි ගුරුවරයයි. එහෙම නැති වුණොත් එහෙම අපට ප්‍රිය භාවයක් එන තැනදී අපේ කෙලෙස් වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න එහෙම නොවුනොත් එහෙම අපට අපි නොදැනුවත්වම අපේ සියුම් කෙලෙස් වර්ධනය වෙලා ඊළඟට ඒවා ලොකු කෙලෙස් බවට පත් වෙලා ඒවත් එක්ක මොකද වෙන්නේ? අපිට අපේ සමහරලාවට ජීවිතේ පැවිද්දත් එපා වෙන්න පුළුවන්. මොකද අර කම් සැපය කියන කාරණාවට ජීවිතේ හුරු වුණොත් ඒක කම් සැපයක්. ඒතර පැවිද්දේ කියන නිරාමිෂ සැපය කියන එක අයින් වෙනවා. ඒක නිසා ඒ කාරණාව පිළිබඳව හොඳට කල්පනා කරන්න හොඳට හිතන්න. අද මම ඔයාලට පැහැදිලි කරලා දෙන දේශනාව පැවිද්දට ගොඩාක්ම උපකාරණ දෙයක්. ඒ වගේම සැබෑම ශ්‍රාවකත්වයට ජීවිතයට ගොඩාක්ම උපකාරන දේශනාවක්. ඔයාලා ගොඩක් අහලා තියෙන දේශනාවක්. මේ දේශනාවෙන් තේරුම් ගන්න පුළුවන් අපි බුදුරන් වහන්සේ කියපු දේ අනුව හික්මනවද නැද්ද කියන කාරණාව. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. ඒ වගේම මම ඔයාලට හැම වෙලෙම කියලා දුන්න අන්‍යෝන්‍ය සුවඳත්වය කියන කාරණාව. අනික අපි දැන් හොඳට හිතන්නට ඕන හැමෝම මම අර හැම වෙලෙම කියනවා සිල් රකින්න පිරිසක්, ගුණවත් පිරිසක්, ධර්මයක් ඉගෙන ගන්න පිරිසක්. එතකොට සිල් රකින්න ගුණවත් ධර්මයක් ඉගෙන ගන්න පිරිසක් තුල ගැටීමක් ඇති වෙනවා නම් තමන්ගේ ජීවිතේ විශාල අකුසලයක්, විශාල ප්‍රපාතයකට වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ දේශයේ ඒ තරහේ තියෙන භයානකත්වය විශාල අකුසලයකට ජීවිතේ යොමු වෙනවා කියන කාරණාව ශාසනයේ සිහි කරන්නේ නැහැ කියන කාරණාව මේ දේශනාව තුළින් ගොඩාක් ඉස්මතු වෙනවා. සාමාන්‍ය කෙනෙකුට ගැටෙනවට වඩා ප්‍රබලම ගැටීම Tamanට ලෝකේ ජීවත් වෙද්දී තියෙන්නේ ගුරුවරයා, කල්යාණ මිත්‍රයෙක් ගැටීමේ අකුසලයේ සමහරලාවට නිරේගාමී කරාම රයන්න පුළුවන්. ඊළඟට සිල්වත් ගුණවත් අය ධර්මයකට යොමු වෙච්ච අය එක්ක ගැටීමක් ඇති වෙනකොට ඒකත් නිරේගාමී කරාම රයන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක හොඳට හිතන්නට ඕනේ. ඒ වගේ දේවල් අපේ ඇති වෙන්නේ කාරණා කිහිපයක් නැති නිසා. එකක් තමයි සිහියක් නැහැ, නුවණක් නැහැ. අනිත් කාරණාව තමයි අපට ආත්ම වින්දනයක් ලබන්න සතුටක් ලබන්න ජීවිතේ දෙයක් නැහැ. එතකොට හැම වෙලෙම නුහුරට තමයි හැම දෙයක්ම දකින්නේ, හැම දෙයක්ම පිහින්නේ. එතකොට නුහුරට හැමදේම දකින්නේ අපට සතුටකින් වින්දනයක් ලබන්නේ. දෙයක් වැඩ පිළිලක් නැති නිසා. සතුටකින් වින්දනයක් ලබන්න වැඩපිළිවෙලක් තියෙනවා නම් අධ්‍යයනාවෙන් වන්දනාමානයකින් වත්පිළිවෙතකින් කටපාඩම් කිරීමෙන් සූත්‍ර ලිවීමෙන් ඒ මොනවාගෙන් හරි අපි වින්දනයක් ලබන දෙයක් තියෙනවා නම් අපට ඒක ප්‍රධාන වෙනවා මම ඔයාලට කියලා තියෙනවා මම ඉස්සර මම මේ මගේ අත්දැකීම් ගොඩාක් කියන්නේ ඔයාලට ඒ වගේ ආදර්ශයක් ගන්න ඕන නිසා සමහර දවස් කියන්නේ මම දානශාලාවෙන් යන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ පළපදියම් වෙන්න දැන් ඔයාලා හොඳට තේරුම් ගන්න දානශාලාවට ආවම වැඩේ කරා ඊළඟට පළපදියම් වෙන්න ඕනේ නැහැ ඊළඟට හැම වෙලෙම අර වැඩේ කරන්නේ තමන්ගේ තමන්ට වැඩක් තමන්ට වැඩ ටිකක් තියෙනවා කරන්න ගොඩාක් වැඩ කීපයක් තියෙනවා ඊළඟට නිතර කය ගන්න අපි එක්කමයි එපා මාත්‍රක පොඩුසානස් එක්කම වැඩිපුර කය ගන්න ඕනවට වඩා මේ පල්ලිය කල්මරන්න ඒ වගේ දේවල් කරන්නේ නැතුව වැඩේ කරා ඊට පස්සේ ඔයාලගේ ජීවිතේ සතුටක් ලබන්න වැඩක් කරන්න ඕනේ අර මම අර පැහැදිලි කරේ එකයි මේ මම ඉස්සර සූත්‍ර ලියනකොට මම මුළු සූත් මම దేవතාවක් ලියලා තියෙනවා. ඒ ලියනකොට පාන්දර නැගිට වෙලේ ඉඳලා මූණ හොදගෙන ආපු ගමම ලියන්න පටන් ගන්නවා. ආයේ පින්ඩපාත යනකම්ම සිවුරු පොරවනකම්ම ලියනවා. ලියන්නේ නිකන් නෙවෙයි සජ්ජහායනා කර කරා ලියනවා. ඊළඟට පින්ඩපාතේ ගිහිල්ලා ඇවිදින්න දානේ වළඳලා ඉවරලා අතපොතු ගාලා ඉවරලා ඊළඟට ආයෙ ලියන්න පටන් ඊළඟටත් මේ පැම් පහසු වෙන්න එනකම්ම ආයෙ ලියනවා. ඊළඟට ඒවා කරලා ඉවර වෙලා අහපව් පුදුම හතුරකින්. ඒ හතුර අපර රසාස්වාදේ ලබන්න පුළුවන්. එතකොට පැවිද්ද පුදුම හතුරක් තියෙනවා. අර කල්මරන්නේ නේ. දානශාලාව කට්ටියත් එක්ක ඊගකහ මේ කිසියම් විදියකින් කල්මැරීමක් වෙන්නේ නැහැ. වැඩක් තියෙනවා කරන්න. එතකොට ඊළඟට රෑ පාන්දර මම හතරට නැගිලා ලියනවා. 10 වෙනකන් ලියනවා. කිසිදු වෙලාවක් වෙන වැඩක් කරේ නැහැ. අරකින් පුදුම විදිහට අර පැවිද්දේ සතුට අල්ලගෙන හිටියා. සතුටක් තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? අර මොහක් හරි කයියක් ගහලා කල්මරමර ඉඳ උත්සාහ කරනවා. එතකොට එන්නේ ජීවිතේ පැවිද්ද කියන එක මේ පැවිද්ද නිර්ාමිසයි. බැඳීමක් එක්ක නෙමෙයි පැවිද්ද තියෙන්නේ නිර්ාමිසයි. බන්ධනයක් තියෙනවා නම් තියෙන්නේ එකම බන්ධනය තමන්ගේ පැවිද්දේ කටයුත්ත සාර්ථක වෙන උපකාර වන ගුරුවරයා කියන කාරණාව විතරයි. එතකොට ඒ ඒ විදිහට අපට එහෙම නැතුව අපට නැති නැතුව බන්ධන තියෙනකොට අපට ඇත්තටම ලොකු අර කය ගහ ගහ ඉන්න කල්මරන්න මොනවාට හරි ඒවත් එක්ක ඉන්න දේවල් වලට ගියාට පස්සේ අර පැවිද්දේ කියන සතුට ලබන්න බැරි වෙනවා. ඒ නිසා මේ කාලේ හොඳට ඒක හුරු වෙන්න ඕනේ. මේ කාලේ හොඳට ඒක හුරු වුනේ නැත්තම් ඊළඟට තියෙන මොහක් හරි කරන්න බෑ නිදාගන්න එක විතරයි. කය ගහන තියෙනවා නම් හොඳයි, කතා කර කර ඉන්න තියෙනවා නම් හොඳයි, කවුරු හරි එක්ක ලෙන්ගතු වෙලා කතා කර කර ඉන්න තියෙනවා නම් හොඳයි. නැත්තම් නිදාගන්න හොඳයි. නැත්නම් වෙනමෝඩිකරණය කරනවා. ඔන්න ඔය தත්ත්වයටපත් වෙනවා. එහෙම වුණාට පස්සේ අර පැවිද්දේ සැපයක් කියන එකකට යන්න බෑ. කොච්චර ධර්මයේ දැනන් හිටියත් මොන ගැඹුරින් ධර්මයේ දැනන් හිටියත් කොච්චර ඒ කාරණාව අපි හරියට කරේ නැත්නම් ධර්මයේ දන්නාකම ඒක නිවන් දකින්න හේතු වෙනවා. හැබැයි ඒකටත් අපි තුලින් තියෙන්න ඕන ඒකට වැඩක්. අපි තුලින් ඒකට උන වැඩේ නැතිලා යනවා. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. බුදුරන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මේ ලෝකේ දුෂ්කරම දේ මොකද්ද? මේකම බුද්ධ වචනයක්. පැවිද්ද. පැවිද්ද කියන්නේ නිකන් කයි ගහ කල්මරමරා ඉන්න එකක් නෙමෙයි. පැවිද්ද කියන්නේ නිකන් වල්පල් හැලේ කතා කර කර ඉන්න එකක් නෙමෙයි. පැවිද්ද කියන්නේ නිකන් ඔය හැලේ ගිහියෝ වගේ බන්ධ නැති කරගෙන ඉන්න එකක් නෙමෙයි. පැවිද්ද කියලා කියන්නේ निराமிස බව. පැවිද්ද කියලා කියන්නේ කාමයෙන් ඉක්මන බව. එතකොට මේ ලෝකයේ දුෂ්කරම අමාරුම දේ පැවිද්ද කියනවා. ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න. අපට ඒ ගතියේ, ඒ සතුටේ, ඒ සැපයේ අපට ඉන්න බැරි නම්, ඒ ගතියේ, ඒ සතුටේ, ඒ සැපයේ අපට ඉන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? අපට පැවිදි ජීවිතේ පා වෙනවා. පැවිදි ජීවිතය තුළ ගත කරන්න හැකියාව නැති වෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න හැම වෙලෙම වැඩක් කරන්න. මම මේ දැන් කියන වැඩ පිළිවෙල කරන්න. ඒ කියන්නේ ලියන එක දැන් ඇත්තටම බලන්න මට ලොකු හතුරක් තියෙනවා ඔය ඥානිමුල සාන්නාන්සලා. එයාලගේ ජීවිතය දැන් වෙනමම පාසල් ජීවිතයෙන් ඇවිදilla නෙමේ ඉන්නේ. සම්පූර්ණයෙන් මුළු ජීවිතයම කැප කරන්නේ සූත්‍ර ලියනවා, සජ්ජායනා කරනවා, කටපාඩම් කරනවා. සූත්‍ර වෙන මොකක්වත් ජීවිතේ නැහැ. දැන් බලන්නකෝ දැන් සාමාන්‍යයෙන් පන්සලක ජීවිතයේ ඉඳලා ආපු කෙනෙකුට ඒ වගේ දෙයක් එක්ක හිටියේ නැත්නම් කවදාකවත් මේක වෙනසකුත් නැහැ. ඇයි ඉතින් එකම පැවිද්දනේ. නමුත් ඒ ඒක දැනුනේ පැවිද්ද කියන කාරණාව ඔය කියපු කාරණා කරන නිසා. ඒ නිසා ඔයාලා හොඳට හිතට ගන්න. දැන් මම දැන් අපි මේ කරන සූත්‍ර ලියන්න පුළුවන්. ඉස්සරලාම ඔයාලට තාම ක්‍රමානුකූලව පිළිවෙලක් හැදෙන්න කලින් මේ අපි දැන් ඉදන ඉදන කාරණා එක්ක සූත්‍ර ලියලා සජ්ජායනා කරලා කටපාඩම් කරලා අන්න ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒ නිසා ඒක හොඳට හිතට ගන්න. නැත්තම් අපරාධයක් වෙනවා. අපි ගැඹුරින් ධර්මයේ කතා කරනවා. අපි හොඳට ධර්මයේ කතා ඒ ඒකම අපේ මාන්නයක් වෙනවා. ඒකම අපේ දියුණුවකට යන්න බැරි වෙනවා. දැන් මගේ ජීවිතේ ගැඹුරින් ධර්මයේ මම කතා කරන්න හිතන්න ගත්තම පැවිදි වුණාට පස්සේ. එතකම් පැවිද්දට උපකාර වන දේවල් අපට අපි ආදර්ශයෙන් ගත්තේ. අනිත් අයගේ ආදර්ශයෙන්. දැන් මම ඔයාලට කියලා දෙනවා. මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න. කියන්නේ මගේ අත්දැකීම් ඔස්සේ මම හැමදේම කියලා දෙනවා. ඒතකොට කියලා දෙද්දී ඔයාලට ඒක සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න මම අර අදත් දැන් හැමෝටම සමහරවිට යන්න කියලා කියන්න වෙනවා. ඒ කියන්නේ යන්න කියලා දානශාලාවෙන් යන්න කියලා කියන්න කලින් වැඩ ටික ඉවරයි නම් දානශාලාවෙන් ගියා. තමන් වැඩක් කරගත්තා. වැඩක් කියන කාරණාව නැත්තම් අර කය ගහ ගහ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒ ඒ කාරණා ටික හොඳට ගුරු වෙන්න. එහෙම වුණොත් අපි අර හැම වෙලෙම විවේකයට කැමතියි. හිත බුදකලා වෙන්න කැමතියි. අන්නේ හිත බුදකලාව හුරු කරගන්නට ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම එක්ක අපි ශාසනයේ කෘත්‍ය හරියට කරනකොට මම කිව්ව එකයි නුවණයි සෑම දෙයක්ම වර්ධනය කරගනිමින් වැඩ පිළිවෙලක හුරු කරගෙන යන්නට ඕනේ. නැති වුණොත් එහෙම අපේ ජීවිතේ සමහර වෙලාවට නැවත කාමයටම යන්න ඉඩක් එනවා. නැවත ආයි බන්ධන වලටම යන්න ඉඩක් එනවා. එහෙම ගිහිල්ලා මොකද වෙන්නේ? ජීවිතේ සමහර ලාවට පැවිද්දත් එපා වෙනවා, ජීවිතෙත් එපා වෙනවා. මේක මේ සියුම් වෙන්නේ හොඳට තේරුම් ගන්න. ලොකුවට නෙමෙයි එන්නේ සියුම් එන්නේ සියුම්ම ආපු දේ තමයි ඊළඟට ලොකුවට යන්නේ සමහරට පුංචි බන්ධනයක් වෙන්න පුළුවන් ඒ බන්ධනය තුලින් ලොකු පැත්තකට යමු වෙනවා ඒක අපි ගොඩාක් අත්දැකලා තියෙනවා ඉතින් ඒක නිසා මම කියන්නේ ගෘහ දැන් ගොඩාක් වෙලාවට කියනවා අර මේකෙත් ඒ සූත් මේ සූත්‍රයේ තියෙනවා ගෘහස්ත චින්තන නැති වෙන්නට ඕන බන්ධන කියන්නේ කාමයන් එක්ක ඉන්නවා කියන්නේ ගෘහස්ත චින්තනයක් ඉතින් ඒ නිසා අන්න ඒවා හොඳටම අයින් වෙන්නට ඕනේ. අපට වෙනම වැඩක් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අර ඔයාලා අසුරු කරන අයත් එක්ක කිසිදු ගැටීමක් ඇති කරගන්න එපා. ගැටීමක් ඇති වුණොත් තමන්ගේ ජීවිතයේ සිල්වතුන් උදෙසා ගැටෙන්නේ, ගුණවතුන් උදෙසා ගැටෙන්නේ, ධර්මයෙන් කැප වෙන්න තියෙන කය උදෙසා ගැටෙන්නේ. තමන්ගේ ජීවිතයට විශාල අකුසලයක් වෙනවා. සමහරවිට ඒ අකුසලයේ ඇති තමන්ට ධර්ම මාර්ගය වැහෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් අද මම කියලා දෙන්නේ ඒකට උපකාර වන දේශනාව කකචූපම සූත්‍රය. කකචූපම සූත්‍රය කියලා කියන්නේ කියත උපමා කරලා මොදාල මේක ඇහුවට පස්සේ පිළිපොලායයි බුදුරයන් වහන්සේගෙනම් අනුශාසනාව සිහි කරනවා කියන්නේ කොයි වගේ කෙනෙකුටද බුද්ධ බුද්ධ අනුශාසනාව සිහි කරනවා කියලා කියන්නේ කියලා මේකෙන් හොඳට හේතු ගැනීමලා තියෙනවා. ඒවම් මේ සුතං ඒකං සමයම් භගවා සාවත්‍යං විසද ජේතවනි අනාථපිණ්ඩිකස් ආරාම. ඒ කාලේ භාගවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරේ සවැත් නුවර ජේතවනාරාම. තේන කෝපන සමයන ආයස්මා මුලිය පග්ගුණා භග්ගුණෝ බික්කුණීහි සද්දින් අතිචේලං සංසට්ඨව විහෙරති ඒවං සංසට්ඨව දැන් බලන්නකෝ. මෙතන භික්ෂුණීන් එක කියන්නේ භික්ෂුණීන් එක මොළයේ පග්ගුණ භික්ෂුව වේලාව ඉක්මවා ඇසුරු කරනවා. දැන් මම ඔයාලටත් පැහැදිලි කරේ. ඕනෑවට වඩා වෙලාව ඉක්මවා නිකන් ඔහේ කය ගහ ගහ ඉන්න ගතියක් එක්ක නිකන් වීලු කර කර ඉන්න ගතියක් එක්ක එනවනම් එතන එතනදී වෙන්නේ මේ වගේම ගතියක් තමයි. ඒක ගෘහස්ථයි. ඕනවට වඩා මොළිය පග්වන භික්ෂුව භික්ෂුණීන් එක්ක කල් වේලා ගත කරනවා. ඉතින් යම් වෙලාවක යම් කිසි භික්ෂුවක් භික්ෂුණීන් ඉදිරියේ මොළිය පග්වන භික්ෂුවර දොස් කියවොත් දැන් ඔන්නෝක මම මේව ගොඩාක් අත්දකිනවා. මම කියන්නේ නැහැ සමහරලාවට මට හොඳට ප්‍රකට වෙන කරුණු තියෙනවා. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. හැමෝගෙම එක මට ඒක තේරෙනවා. භික්ෂුණී ඒ භික්ෂුණීන් ඉදිරියේ මොළේ පක්වන භික්ෂුවට නෑ ඒ භික්ෂුණීන් ගැන භික්ෂුන් භික්ෂුන් දොස් කියවොත් එහෙම මොළේ පද්වන භික්ෂුවට තරහ යනවා. ඇයි දැන් බැඳිලානේ? අන්නේ කාරණාව එක තරහ යනවා. ඊළඟට ගැටීමක් ඇති වෙනවා. නොසතුටක් ඇති වෙනවා. හැම වෙලෙම අර කාගේ හරි වැරද්දක් අඩුවක් වෙන්නවහම දැන් ඒ කෙනෙකුගේ සාධාරණීකරණය කරන්න හදනවා යාව. අර බැඳීම නිසාමයි ඒක වෙන්නේ. බැඳීම නිසා මොකද වෙන්නේ? මොකක් හරි අර වැරද්දක් වෙනකොට ඒක සාධාරණ වෙන කෙනෙක් කරන්නේ. ඇයි අර බන්ධනය නිසා. ඊළඟට භික්ෂුණීන් අර මුලියපක් වුණ භික්ෂුවට මොහක් හරි දොසක් කීවොත් එහෙම අර භික්ෂුණීන්ට කේන්ති යනවා. රණ්ඩුවල් වෙනවා. දැන් ඒකවල මොකක් නිසාද? අර බන්ධනය නිසා, අර බැඳීම නිසා. එතකොට මෙන්න මේ විදිහට වාසය කරන තැනදී එක්තරා දවසක භාග්‍යතුන් වහන්සේ ළඟට භික්ෂුවක් ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට මොළේ පග්වන භික්ෂුව භික්ෂුවෙන් එක ඕනට වඩා කල් ගෙවනවා. එතකොට නමුන් බලන්න ඕනට වඩා කල් ගෙවනවා. මම ඒක හැර කිව්වේ ඕනට වඩා කල් ගෙවනවා. සමහර අවස්ථාවල භික්ෂූන් අර භික්ෂුණීන්ට දොස් කියවොත් එහෙම මොළිය පගුණ භික්ෂුවට කේන්ති යනවා. භික්ෂුණීන් අර භික්ෂුවට මොළිය පගුණ භික්ෂුවට තරහ මොන හරි අඩුපාඩු කිව්වොත් එහෙම අර භික්ෂුණීන්ට කේන් තියනවා නොසතුටු වෙනවා. එතකොට හැම වෙලෙම සාධාරණීකරණය කරන්න හදනවා ඒ කෙනාව. එවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ අතකෝ අඤ්‍යතරෝ භික්ඛු යන භගවත් අතකෝ භගව කෝ භගව අඤ්‍යතරම් භික්ඛුන් භාග්‍යතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතනවා. ඒ හිතුවම් භික්ඛු මම වචනේන මොලියපක්ගුණම් භික්ඛුම් මොලියපක්ගුණම් භික්ඛුන් ආමන්තේසි. මග වචනේ මොලියපක්ගුණ භික්ෂුව අමතන්නේ. සත්තානං ආවුසෝ පග්ගුණ ආමන්තේ ආමන්තේති සාසුන් වහන්සේ අමතනවා කියලා අමතන්න කියලා කියනවා. ඉතින් එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුව ගිහිලා මොළීපක් ගුණට කියනවා භික්ෂුවට කියනවා අන සාසුන් වහන්සේ අමතනවා කියලා. ඉතින් එහෙමයි කියලා ඒ භික්ෂුවත් අර සාසුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. මේ කාලේ තිබිච්ච ලස්සන ගතියක් තියෙන මොන වැරද්ද කරත් පිළිගන්නවා. නෑ කියන්නේ නෑ. අන්න ඒකයි විශේෂත්වය. අන්න සත්‍යවාදී ගතිය. නැත්තම් මොකද වෙන්නේ? අපි සාධාරණීකරණය වෙන්න කොහෙන් හරි දඟලනවා. මොකක් හරි කාරණාවකින් ඒක ඒක සාධාරණීකරණය වෙන්න දඟලනවා. මෙහෙම නිසානේ මෙහෙම නිසානේ උනේ මෙහෙම නිසානේ උනේ. එහෙම ගතියක් නැහැ සත්‍යවාදී කෙනාට. සත්‍යවාදී කෙනායි ගතිය තියෙන්නේ මොන කාරණාවක් කියවත් එයා පිළිගන්නවා. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ මේ මූලික නිදාණය තුල කතාවක් එනවා. බන්ධනයේ තුල තියෙන භයානකත්වය ඕනෑමට වඩා ලෙන්ගතු භාවය තුළ තියෙන භයානකත්වය. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න. ඒ වගේම ඔයාලා තේරුම් ගන්නට ඕනේ මගෙන් ඇත්තටම අද ඥානිමුල සානන්සේ ඇහුවත් එක්ක සානන්සේ මනෝවිද්‍යාව කොහෙන් හරි ඉගෙනගෙන තියනවාද කියලා. මොකද නෑ මනෝවිද්‍යාව මම ඉගෙනගෙන නෑ කියලා. ඒ කියන්නේ ඔයාලා ඔයාලා දන්නේ සානන්සලත් එහෙමයි. ඕනම කෙනෙක් ඇසුරු කරද්දී කතා කරන කතාවෙන් ක්‍රියා කරන ක්‍රියාවෙන් කටයුතු කරන කටයුතු වලින් ඒ ඒ කරන කියන සේවල් වලින් මට හොඳට ටච් වෙනවා මම අදත් කිව්වේ. ඒක අර මගේ තිබිච්ච ගතියක් ඉස්සර ඉඳලා. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒක නිසා ඔයාලා මොන කාරණා මොන විදිහට කටයුතු කරා මේ මගෙන් වසන් කරන්න බෑ. අනිත් පැත්තට කොච්චර කරුණු කිව්වත් වසන් කරන්න බෑ. ඒ බික්ෂුව එනවා. අනුබන් සත්‍යවාදී බව. මොන වැරද්ද කරා සත්‍යවාදී. මොන සාධාරණව. තමන් සාධාරණී වෙන්න කටයුතු කරන්නේ නැහැ. මේක නිසානේ මේක වුනේ. මේක නිසානේ මේක වුනේ. මේ නිසානේ මේක වුනේ. ඔන්න ඔය වගේ කතා නැහැ. සත්‍යං කියලා කම්පක්ගුණ බික්කුණී සද්දින් අත කියලා ඇත්තද? පක්ගුණ මේ කියන්නේ මේ භික්ෂුණීන් භික්ෂුණීන් ඉදිරියේ ඕනට වඩා එකතු වෙලා කටයුතු ඕනට වඩා ඇසුරු කරන්න යනවා කියන කාරණාව කියන එක ඇත්තද? යම් කිසි විදියකින් භික්ෂුණීන් මුලිපක් ගුණට අගුණ කිව්වොත් එහෙම ඒ භික්ෂුණීන්ට කේන්ති යනවා සතුට වෙනවා කියන එකත් මුලිපක් ගුණට අර භික්ෂුන් ඒ භික්ෂුණීන්ගේ වැරදි කියනකොට ඔහෙට කේන්ති යනවා කියන එකත් ඇත්තද කියලා. එහෙම වට පස්සේ මොකද්ද කියන්නේ? එහෙවම් බන්තිති. එහෙමයි ස්වාමී. අන්න බලන්නකෝ කොච්චර මුන්න කාරණාව කිව්වද එහෙමයි ස්වාමීනි කියන කාරණාව කියනවා. ඒ වම්බන්තියේදී. දැන් බලන්න එහෙනම් මේ විදිහට මොන වරද්ද කරා සත්‍ය පිළිගන්නවා කියන්නේ කවදා හරි ඉඩක් තියෙනව නේද ධර්මයට. නැත්තම් ඉඩක් නැහැ. ඔන්න ඊළඟට අහන කාරණා බුදුරණවහන්සේ නනුතං පග්ගුණ කුල පුත්තෝ සද්ධාගාරස්මානගාරියම් පබ්බජිතෝති ඈමලි පග්ගුණ. ඔබ මේ ගිහි ජීවිතය අතහරලා සද්ධායෙන් පැවිදුත් කෙනෙක් නෙමෙයිද? පැවිදුත් කෙනෙක් නේද කියලා? එහෙමම ඒවම් බන්ති. එහෙමයි ස්වාමී. නකෝතේ ඒතම් පග්ගුණ පතිරූපං කුල පුත්තස සද්ධාය අගාරස්මානගාරියම් පබ්බජිතස යන්තම් බික්කුණී සද්දින් අතිචේලං සංසත්ව විහෙරේ යසී. සුදුසු දෙයක් නම් නෙමේ ශ්‍රද්ධාවෙන් ගිහි ගියේ නික්මිල පැවිද්දෙකුට ඕනවට වඩා වෙලා භික්ෂුණීන් කැසුරු කරන එක තස්මාතිය පග්ගුණ තව චේපිනෝ කෝචි සම්මුඛා තා සම්භික්කුණින් ඒ නිසා තේරුම් ගන්න මේක සුදුසු කාරණාවක් නෙමෙයි භික්ෂූන් ඉදිරියේ කියන්නේ පැවිදි වෙච්ච කෙනෙකුට පග්ගුණය යම් විදිහකින් ඔබ ඉදිරියේදී භික්ෂුණීන්ට කියන ඔන්න බලන්න කවුරු හරි තමන්ගේ ලෙන්ගතු තමන් හිතවත් අර බැඳීමේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මෙහෙම කෙනෙකුට දොස් කීවොත් එහෙම ඒ බැඳීම නිසා ඒ බැඳුණු සිතුවිලි නිසා බන්ධනය නිසා අන්නේ බැඳුණු සිතුවිලි දුරු කරන්න ඕනේ කියනවා. එතකොට අර බන්ධනය කියන කාරණාව හිතෙන් දුරු කරන්න ඕනේ කියනවා. පග්ගුණ ඔන්න ඔය විදිහට හික්මෙන්නට ඕනේ. මේ කොච්චර අගුණ කීවත් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම පාපී වචනයක් කියන්නේ නැහැ. නච පාපිකං වාචං මම පාප වචනයක් කියන්නේ නැහැ. ඒ වගේම හිතානුකම්පී වෙන්නවා ද්වේෂයෙන් තොරව මෙත්තා චිත්තෝ න දෝසන්තරෝ මෛත්‍රී සිතක් මැති කරගන්නවා කියලා ඔබ හික්මෙන්න ඕනේ කියන්නේ තමන්ට හිතවත් කෙනෙකුට මොනවා හරි කාරණාවක් කියනකොට ගැටීමක් තරහ ඇති වෙනවා නම් අන්න ඒ කාරණා සම්පූර්ණයෙන් වැරදි. එතකොට එහෙනම් කියනකොට ඊළඟට ඊළඟ කාරණාව කියනවා. පග්ගුණ ඔබ ඉදිරියේදී භික්ෂුණීන්ට අතින් පයින් ගල් වලින් පොළු වලින් පහර ගහනකොට ගහනකොට ගහනකොට අපි යන්නේ දඟලන්න බේරන්නේ ගහනකොට ඔබ හික්මෙන්නට ඕනේ. ඔබට මම මේ භික්ෂුණීන් කෙරෙහි බැඳීමක් ඇති කරගන්නේ බැඳුණු සිතක් ඇති කරගන්නේ නෑ. බලන්නකො ප්‍රබලත්වයේ තියෙන්නේ මොකද්ද බන්ධනය කියන එක. බැඳීමක් ඇති කරගන්නේ බැඳුණු සිතක් ඇති කරගන්නේ නෑ. ඒ බැඳුණු සිතින් ඒක මම දුරු කරලා දානවා. ඔන්න ඔය විදිහට හික්මෙන්නට ඕනේ. මගේ හිත මම වෙනස් කරගන්නේ නෑ. මම දැන් ඔයාලට අර කිව්වේ අපි සිහියක් කුරු කරනවා නම් වැඩපිළිවෙලක් පුරුදු කරනවා නම් අපට ඇත්තටම දැන් අපි දේශය බැඳීම මේ දෙකම කාමයට එක්ක යන එක. දේශයක් දැන් බැඳීමත් එක්කන මේ දේශය වෙලා තියෙන්නේ. එතකොට අපි බැඳෙනවා එක එක දේවල් සිතුවිලි එකක් බැඳෙනවා. Tamanට අකමැති සිතුවිල්ලක් එනකොට අන්න ඒකත් එකක් ගැටෙනවා. Taman ඊතන විදියට වෙනස් විදිය කරනකොට ඒකත් එකක් ගැටෙනවා. එතකොට බැඳීමක් එනකොට ඒ බැඳීම එකමයි මේ සියල්ලක් මට ගන්න ඒ නිසා මගේ හිත වෙනස් කරගන්නේ මම පාපී වචනයක් කියන්නේ නෑ මම වචනයක් කතා කරන්නේ මං හිතානුකම්පියුම ඉන්නවා දේශයෙන් තොරව මෛත්‍රියෙන් යුක්තවම ඉන්නවා කියලා පග්ගුණ ඔබ හික්මෙන්නට ඕනේ කියලා බුදුරණවහන්සේ දාරනවා තස්මාතිය පග්ගුණ තව චේපි කෝටි සම්මුඛ අවන්නම් භාසය ඊළඟට පැහැදිලි කරනවා පග්ගුණේ දැන් අර කතා කරා මොකක් ඉදිරියේ තව කෙනෙක්ගේ බන්ධනයක්. ඒ කියන්නේ තව කෙනෙක්ගේ තව කෙනෙකුට බැඳීමක් හිතවත්කමක් ලිංගතුකමක් තියෙනකොට එයාව සාධාරණීකරණය කරන්න දඟලන දඟලිල්ල මෙන්න මේ කරුණු ඔස්සේ තමන්ගේ හිතේ ඝට්ටනයක් ඇතුලෙන් හරි වචන කියවිලා මෙන්න මේ කාරණා ඉස්මතු වෙන එක ඒක කරන්නේ නැහැ කියන කාරණාව ඉක්මෙන්න කියනවා ඊළඟට කියනවා ඔබට ඔබ ඉදිරියේ දොස් කීවොත්. මොන ඊළඟට ඔබට ඔබ ඉදිරියේ දොස් කීවොත්. අන්න එතකොට ඒක මුල් කරගෙන ඒත් බන්ධනයක් තියෙනවා. මොකටද බන්ධනේ? මට බන්ධනයක් තියෙනවා. අන්න සක්කාය නිරෝධය කියන කාරණාව යථාර්ථවාදී වෙනකොට මොකද වෙන්නේ? අර බන්ධනේ කැඩෙන එක නෙවෙන්නේ. බැඳීමක් ඇති වෙනවා. යම් බැඳීමක් යම් හිතවිල්ලක් අන්න ඒක වුණොත් එහෙම වුණොත් ඒක දුරු කරන්න ඕනේ. එහෙම හික්මෙන්නට ඕනේ. මගේ හිත වෙනස් කරගන්නේ නැහැ, නපුරු වචන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ කටින් වචනයක්වත් විරුද්ධව කතා කරන්නේ නැහැ කියලා හික්මෙන්නට ඕනේ. හිතානුකම්පීව ඉන්නට ඕනේ. දේශයෙන්තර මෛත්‍රියෙන් යුක්තව වාසය කරන්නට ඕනේ කියලා හික්මෙන්න කියලා බුදුරණවහන්සේ පග්ගුණට කියනවා. ඊළඟට ඒ වගේම පග්ගුණ ඔබට ගැහුවොත් එහෙම ආයුධ වලින් ගැහුවොත් ගල් වලින් ගැහුවොත් අතින් පයින් ගැහුවොත් අන්න ඔබේ බැඳීම් සහිත නිසා ඒ සිතුවිලි දුරු කළා දාන්න ඕනේ. බැඳීම් සහිත දුරු සිතුවිලි කාටද බැඳෙන්නේ? මට බැඳිලා දැන්. කොහෙන්ගත් බන්ධනයක් නේ. මට බැඳිලා. ඔන්න ඕක දුරු කරන්න ඕනේ. ඔබ මේ විදිහට හික්මෙන්නට ඕනේ. වෛර හිතක් ඇති කරගන්නේ නැහැ, හිත වෙනස් කරගන්නේ නැහැ, නපුරු හිතක් ඇති කරගන්නේ නැහැ. හිතානුකම්පීව ඉන්නවා ද්වේෂයෙන් තුර මෛත්‍රියේ හිතින් වාසය කරනවා කියලා හික්මෙන්න ඕනේ කියලා පග්ගුණට ඔන්න අවවාද කරනවා. එතකොට බලන්න බන්ධනයක් බාහිර කෙනෙකුට ඇති වෙලා තිබ්බත් Tamanට බන්ධනයක් ඇති වෙලා තිබ්බත් අන්නේ කාරණා ඔස්සේ ඒ කරුණේක හික්මෙන්නට ඕන. අතකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේසි භාග්‍යතුන් වහන්සේ කල්ලි භික්ෂූන් අමතනවා. දැන් ඉස්සර පග්ගුණරණේ කියවේ. දැන් භික්ෂූන් අමතන. ආරන්ද ආරාධහින්සු වත මේ භික්කවේ භික්ඛු ඒකං සමයං චිත්තං ඉදාහම් භික්කේ භික්කු ආමන්ත්‍රේසි. භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් අමතලා කියනවා මහන්නේ ඇත්තෙන්ම වික්ෂුන් වහන්සේලා මගේ හිත හතුරු කරපු කාලයක් තිබ්බා. වික්ෂුන් වහන්සේලා මගේ හිත හතුරු කරපු කාලයක් තිබ්බා. ඒ කාන්ද හතුරු කරපු කාලයක් තිබ්බා. ඔන්න බලන්න එතකොට මේ කියන කාරණාව ඒ විදිහට කටයුතු කරනකොට බුදුරන් වහන්සේ සතුටු. ඒ විදිහම තමයි ගුරුවරයෙකුට ගෝලයේ කියන විදිහට ඒ විදිහටම කටයුතු කරන හතුරක් තියෙනවා. එතකොට දැන් අර විදිහට බන්ධනයක් හරි ගැටීමක් හරි මොනවා හරි දෙයක් කරනකොට සතුටක් නැහැ. එතකොට වෙන්නේ මොකද? හිතෙන් දුරස් වෙනවා. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. එතකොට මම මාව හතුරු කරපු කාලයක් තිබ්බා. මම ඒ කාලේ කිව්වා මේ විදිහට. මම එක වේලයි වළඳන්නේ. එක වේලක් වළඳන මට ලෙඩ අඩුයි, කරදර අඩුයි, පහසුයි, ශරීර ශක්තිය තියෙනවා, ජීවිතය හරි පහසුයි. මහණෙනි ඔබත් එන්න. ඔබත් එක වේලක් වළඳන්න. එතකොට ඔබට හරි පහසුවක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා කියලා මෙහිම කියනකොට පුංචි අනුශාසනාවක් කි වචනේ කියන එක විතරයි. එතනින් එහාය මොකුත් කරන්න දෙයක් නැහැ. වචනය කියන එක විතරයි මේ භික්ෂුන් ඒ විදිහටම සිත උපද්දවන එක විතරයි කරන්නේ කියනවා. වචනය කියන්නේ විතරයි තියෙන්නේ. ඒ විදිහට මේ භික්ෂුන් ඒ සිත උපද්දවනවා කියන්නේ. ඒක හරියට මහන්නේ මේ වගේ ලියක්. හරියට තනිතලා බිමක හතරමං හන්දියක අස්ව රථයක් තියෙනවා. ඒකේ අස්වය බැඳලා කියන හොඳ හික්මිච්ච ශේෂ්ඨ අස්වයන් යොදවලා තියෙන්නේ. ගමනකට සූදානම් කරාට පස්සේ කෙවිත අතට අරන් මේ අස්වය দমনය කරා দমনය කරපු කෙනෙක් තියෙන්නේ. ඉතින් ඒ දක්ෂ ආචා ඒ කියන්නේ අතෙන් යම් මෙතෙන් යම් කියනකොට අර කෙවිත අතට අරගෙන රැහන අල්ලගෙන මොකද වෙන්නේ? කෙවිත ගන්නවා විතරයි රැහන අල්ල ගන්නවා විතරයි. අර අස්ව රථයේ හසුරවන කෙනා අනුව මෙල්ල වෙලා අර අස්වැ ගමන් කරනවා. අන්න ඒ වගේ තමයි බුදුරන් වහන්සේ වදාරනවා. ඒව මේවකෝ භික්කවේ න මේ තේසු භික්ඛු සනුසාසා අනුසාසීති කරණියම්. අන්න ඒ වගේ තමයි මහණෙනි. මම ඒ භික්ෂූන්ට හැමතිස්සෙම අනුශාසනා කළ යුතු නෑ. ඒ භික්ෂූන්ට සිහිය උපද්දවන එක විතරයි කරලා දෙන්න තියෙන්නේ. සිහියක් උපද්දවන එක විතරයි. ඒ සිහිය ඉපැද්දවීම මොකද වෙන්නේ? අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා. තස්මාදී භික්ඛවේ තුම්මේ අකුසලම් පජහත කුසලේසු ධම්මේසු ආයෝග කරවත. එවං තුම්මේ විමස්මින් ධම්ම විනේ බුද්ධින් විරුල්ලං වේපුල්ලං ආපජ්ජිසත. ඔබ අකුසල ධර්ම දුරු කරන්නට ඕනේ කුසල් දියුණු කරන්නට ඕනේ වැරදි කරන්න එපා මේ ශාසනය දියුණුවක් වෙන්නේ දියුණුවක් ඇති කරගන්න පුළුවන් ඉන්නේ එතකොටයි කියලා මෙන්න මේ විදිහට කියන්න විතරයි තියෙන්නේ කියනවා. හරියට මේ වගේ කියලා උපමාවක් කියනවා. ගමක හරි පුංචි නගරයක හරි ළඟ තියෙනවා මොකද්ද? සල්වණයක්. හැබැයි ඒ සල්වනේ පිළිල වලින් ඇතිලා තියෙන්නේ. පිළිල වැහිලා තියෙන්නේ. අන්න එතෙන්ද යහපත කැමති වනයේට යහපත කැමති කෙනෙක් යා මිනිස්සෙක් ඇවිදින්න. අර පිළිල හැරිච්ච ඔක්කොම ටික රැහැලා රැහැලා ඉවත් කරනවා. එතකොට සල්වනේ හොඳට පිරිසිදු වෙනවා. අන්න ඒ සල්වනේ හරි ලස්සනට හැදෙනවා ඊළඟට ඒ වනාන්තරේ. ඔන්න ඔය වගේ අකුසල ධර්මයන් දියුණු ප්‍රහාණය කරන්න ඕනේ. කුසල ධර්මයන් දියුණු කරන්නට ඕනේ. සාසනීය දියුණුවක් වෙන්නට ඕනේ. ඒතර බලන්නකෝ අර පුංචි පුංචි දේවල් රැහැලා අයින් කරන්නට ඕනේ. එතකොට අර අවවාද අනුශාසනාව කියන කාරණාව එක්ක ඒ කාරණාව අනිවාර්යෙන් කරනවා. සිද්ධියක් කියනවා. දැන් මේ තරහය කියන කාරණාව එක්කන තියෙන මේ සැබෑම සැබෑම භික්ෂුත්වයේ කීකරුකම තියනවද නැද්ද කියලා මනින මිම්මා. ලස්සන කාරණාවක් තියෙනවා. සැබෑවටම කීකරුවිද නැද්ද කියලා මෙන්න මේ උපමාවත් එක්ක මනින්න පුළුවන්. ඒ කාලේ හිටියා හැවත් නුවර වේදිකා කියලා ගෘහණියක්. ඉතින් මෙන්න මේ ගෘහණිය පිළිබඳව හරි කීර්තිනාමයක් ගිහින් තිබුණා. සුන්දර කීර්තිනාමයක් මේ වේදිකා කියන ගෘහණිය හරිම කීකරු. වේදිකා කියන ගෘහණිය යටහත් පැවතුම් තියෙන කෙනෙක්. උපසාන්ත කෙනෙක් මේ වේදිකා කියන ගෘහණී. ඉතින් මේ ගෘහණියට හිටියා කාලී කියලා දාසියක්. ඒ දාසිය හරි දක්ෂයි. කම්මැලි නෑ. හැම දෙයක්ම හොයලා බලලා කරනවා. දවසක් කාලී දාසියට මෙහෙම හිතුණා. මගේ ස්වාමි දියණිය ගැන මෙච්චර සුන්දර කීර්තනාවක් පැතිරලා තියෙනවා. ඇත්තටම මේ වේදිකා ගෘහපතිනිය ගොඩක් කීකරු කියලා මේ යට යටහත්වයන් වලින් යුක්තයි උපසාන්තයි කියලා තියෙනවා. ඇත්තටම මගේ ස්වාමි දියණියගේ මේ තියෙන එකක්ද කියලා බලන්න ඕනේ. කෝපය මතු කරන්නේ නැතිව ඉන්නවද? එහෙම නැත්නම් ඇත්තරම කෝපේ නැද්ද? කියලා මෙන්න මේක හොයලා බලන්න ඕනේ. කියලා මොකද කරන්නේ මේ මේ මේ කාලී ඔන්න ඒ පළවෙනි දවසේ ටිකක් උදේ වෙනකන් නිදාගත්තා. නිදාගත්තට පස්සේ කාලීගෙන් අහනවා ඒ කාලී කෙල්ල කතා කරන අය ස්වාමීනි. අය ස්වාමීනි උඹ මොකද දවල් නැගිටියේ? මොකද හේතුව? එහෙම මොකොත් හේතුවක් නැහැ කියන. ඊළඟට නොසතුට මූණක් ඇති වෙනවා. සතුට මූණක් නෙමෙයි. එකපාරට මූණ වෙනස් වෙනවා. දැන් අර කේන්ති නැති කෙනා නෙමෙයි. කීකරු සුපසාන්ත චරිතනේ. ඊළඟට මේ කාලි මේ කාර්ය හිතුවා. අර ඇත්තටම මගේ ස්වාමි දියණියට මේ කෝපය එන්න ඉඩක් නැතිව තිබිලා තියෙන්නේ කෝපය නැතිව නෙමෙයි තියෙන්නේ කියලා කල්පනා වෙලා ඊළඟට තව මොකද කරන්නේ ඊළඟ දවසේ තවත් වැඩි පුර නිදා ගන්න ඊළඟට අහනවා ඇයි උඹ කෙල්ලේ නිදාගත්තේ මෙච්චර කියනවා. නෑ මුකුත් හේතුවක් නෑ. අන්න ඒ වගේදී මොකද වෙන්නේ? නොසතුරු සිතින් යුක්ත වෙන වචනිකුත් පිට කරා. බැන්න. ඊළඟට තවත් දැන් එතකොට ඒ කාලීට හිතෙනවා ඇත්තටම මේ අප මගේ ස්වාමී දිහිනේට මේ කෝපේ නෑ නෙමෙයි. කෝපේ තියෙනවා. මතුවෙන ඉඩක් නෑ. තුන්වෙනි දවසේ මොකද කරේ? තවත් එළි වෙනකන් හොඳටම නිදාගත්තා. එදා මොකද කරේ වේදිකා ගෘහණිය කාලිදාසයට නැගිට්ටවලා අතේ පොල්ලකින් ගැහුවා. මුකුත් නැහැ කියලා කිව්වට ගැහුව පොල්ලෙන් ඔළුව පැලෙන්නේ. දැන් ඔළුව පැලෙන්න ගැහුවට පස්සේ අර කාලිදාසිය ඔළුවේ ලේ පෙරෙද්දී කෑ ගහගෙන කිව්වා බේන් ස්වාමි දිනවරුනි බලන්න මේ කීකරු තැනැත්තියගේ වැඩ මේ උපසමන තැනැත්තියගේ වැඩ රටහත් පැවතුම් අනි තැනැත්තියගේ වැඩ බේන් බලන්නකො මගේ ඔළුවට පොල්ලෙන් ගැහුවනේ කියලා අන්න අඬාඩා ගියා. එතකොට මොකද වුනේ? ඊළඟට රාවයා පැතිර වුණා. වේදිකා ගෘහපතිනි හරි ලාමකයි. ඒ වගේම හරි නපුරුයි. කිසිම සංසුම් බවක් නැහැ කියලා. ඒ වේදිකා කියන ගෘහපතිනිය පිළිබඳව අන්න රාවයක් පැතිරලා ගියා. ඊළඟට බුදුරන් වහන්සේ ලස්සන කතාවක් කියනවා. ඔන්න මේක තමයි ලස්සන මේ එවමෙව කෝ භික්කවේ ඉදේ කච්චෝ වික්ඛු තාවදේව සෝරත්තෝ සෝරත් සෝරත සෝරතෝ හෝති නිවාත නිවාතෝ හෝති උපසන්තු උපසන්තෝ හෝති යාවනන අමනාපං වචනපතං කුසන්ති ඔන්න ඔය වගේ තමයි මහණෙනි යම් කිසි භික්ෂුවක් ඉන්නවා කීකරුයි කීකරුයි කියලා කීකරුකමත් එක්ක ඉන්නවා කීකරු විදිහට කීකරු බවක් එක්ක ඉන්නවා. ඒ වගේම යටහත් පැවතුම් බවක් කියන යටහත් පැවතුම් බවක් එක්ක ඉන්නවා. උපසාන්තයි කියලා උපසාන්ත බවක් එක්ක ඉන්නවා. ඒක තියෙන්නේ මොකක් එක වෙනකන්ද? Taman අකමැති වචනයක් අහන්න ලැබෙනකන් විතරයි. ඒ කියන්නේ අර වේදිකාට වගේ. Taman අකමැති වචනයක්. දැන් අපි අපි හොඳ කියනකන් හොඳයි. බැරි වෙලාවම කර වැරද්දක් කිව්ව ගම මම අර කී සමහර වැරදි පෙන්වන්නත් බෑ කියලා. වැරද්දක් අඩුවක් කියපු ගමන් ඒක මෙහෙම වුණේ ඒක මෙහෙම වුණේ ඒක මෙහෙම වුණේ අන්න කිපෙනවා සාධාරණේ විස්තර කරන්න යනවා එතකන් විතරයි ඔය කීකරුකම තියෙන්නේ වචනයක් අකමැති වචනයක් අහන්න ලැබෙනකන් විතරයි යම් දවසක තමන් අකමැති වචනය අකමැති වචන කියන්නේ බැන්න කියන එක නෙමෙයි තමන් හිතන් ඉන්න රාමුවට තමන්ගේ රාමුවට පහරක් වදින මොනවා හරි කාරණාවක් අහන්න ලැබුණොත් අකමැති වචනයක් නෙමෙයි අන්න එතකොටයි කීකරුකම බලන්න තිබෙන්නේ අන්න එතකොට අරහත්ත්වයතුම්ව බලන් තිබ්බ උපසාන්තකම් බලන් තිබ්බ. එයා හික්මීම මොකද්ද කියලා. ඒ කියන්නේ හොඳ කියනකම් ගුණවත් බව කියනකම් අන්න එතෙක් හොඳයි. හැබැයි මොනවා හරි කාරණාවක් එක්ක යාගේ කෝණයට විරුද්ධව යමක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න කීකරුකම එතකොටයි බලා ගන්න තියෙන්නේ. මහණෙනි මම එයාට කීකරුයි කියලා කියන්නේ නෑ. අන්න බුදුරණවහන්සේ දාරනවා. මං ඒ කෙනාට නාහං තං භික්ඛවේ භික්ඛු සුවචෝති වදාමි. මං ඔහුට කීකරුයි කියන්නේ නෑ. යෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත්ත්‍ය බෙහසජ්ජ පරික්කාර හේතු සුවචෝ හෝති. සිවුරු පිණ්ඩපාත ගිලන් පසාදී ලැබෙනකන් කීකර. සෝවචස්සතං සීකරු බවට එනවා. ඊළඟට තමන් කැමති දේවල් තමන් කැමති විදිහට ලැබෙනකන් හොඳයි. එතකන් කීකර බව තියෙනවා. හැබැයි එයා කීකරු කෙනෙක් නෙමෙයි. එයා අකීකරුමයි. ඔන්න ඒක හොඳට තේරුම් ගන්න. තමන් හිතන තමන්ගේ ගැළපෙන දෙයට වචනයක් ඇහෙන කන් විතරක් කීකරු. හොඳයි දැන් අපි හොඳ කියනවා, ಗುಣ කියනවා. එතකන් හරි සතුටුයි. හැබැයි අගුණයක් කියනකොටම ගැටීමක් ඇති වෙනවා නම් එයා කීකරු කෙනෙක් නෙමෙයි. ඔහු අකීකරුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. නසුවචෝ හෝති නසෝවචත්තෝ ආපස්සජති ඊළඟට බුදුරණ සදාරනවා. ඔන්න යෝචකෝ භික්කවේ භික්කු ධම්මං ඒව සක්කරන්තෝ ධම්මං ගරු කරන්තෝ ධම්මං අපචේමානෝ සුවචෝ හෝති. යම් කිසි කෙනෙක් ධර්මයත් එක්ක ගරු කරමින් ධර්මයට ගරු කරනවා කියන්නේ වචනයකටද නෑ. ධර්මය කියන්නේ යථාර්ථය. තමන්ගේ රාමුවට කොටු වෙන්නේ නැති බව සත්‍ය ධර්මය. සවාක්ඛා සම්දිතික අකාලික බව සත්‍ය ධර්මය. තමන්ට ඇලෙන බව, බැඳෙන බව, ගැටෙන බව, මුලා වෙන බව මෙන්න මේ காரணාට එන්න ඉඩක් නැතුව ජීවිතයේ සත්‍ය කියන කාරණාවත් එක්ක හැම වෙලෙම කටයුතු කරන ඒට නම් ගරු කරන්නේ සත්‍යට නම් ගරු කරන්නේ සත්කාර කරන්නේ ගර්භුමන් දක්වන්නේ සැලකිලි දක්වන්නේ අන්න යා කීකරුයි එයා කීකරු බවට පත් වෙනවා එයාටයි මම කීකරුයි කියලා කියන්නේ එහෙම නැතුව වෙන කිසිදු කාරණාවක් එක්ක නෙමෙයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න පුජ්‍යලයේකුගේ කවදාවත් කීකරුකම මනින්න බෑ. මොකක් ඔස්සේද? බාහිර කරුණු ඔස්සේ. ධර්මයත් එක්ක විතරයි කීකරුකම මනින්න පුළුවන්. ඒ වගේම හොඳට තේරුම් ගන්නට ඕනේ මොනවා හරි අවවාදයක් කරනකොට අන්නේ අවවාදයේ එක ඒක සාධාරණීකරණය කරන්න දඟලන්නේ නැතිකමම ඒ කෙනාගේ කීකරුකම වඩාත් වර්ධනය වෙනවා. සාධාරණීකරණය කරන්නපත් වෙනවා නම් එයා කීකරු වෙන්නේ නැහැ. දැන් ඔන්න එතකොට පැහැදිලි කරා ශාසනයේ සැබෑම කීකරුකම මොකද්ද කියන්නේ කියලා අර වේදිකාගේ උපමාව ඇසුරු කරගෙන ඊළඟට මුලින් පැහැදිලි කර බන්ධනයේ තියෙන ප්‍රශ්නය ඒකත් එක්ක ගැටෙන බව ඊළඟට පැහැදිලි කර අකීකරුකමත් එක්ක ගැටෙන බව බන්ධනයක ගැටෙන බව පැහැදිලි කරා. අකීකරකමත් එක්ක ගැටෙන බව පැහැදිලි කරා. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරන පංචමේ භික්ඛවේ වචනපතා යේහිවෝ පරේ වදමානෝ වදෙයු. ඔන්න මෙන්න මේ පස් ආකාරයකින් ඔබට කාගෙන් හරි වචන හඬ ලැබෙන්න පුළුවන්. කොහොමද පස් ආකාරයේ? කාලේන චවා අකාලේනවා. කාලයේදී හඬ ලැබෙනවා අකාලයේදී. ඒ කියන්නේ සුසු දැන් කෙනෙකුට අවවාද කළ යුත්තේ කාලීන. නමුත් අපට අහන්න ලැබෙන එකට ඒක අදාළ නැහැ. අපි කළ යුත්තේ කාලයේදී. අපට අහන්න ලැබෙන එක ඒක අදාළ නැහැ. කාලයේදී අකාලෙදිත් ලැබෙනවා. සත්‍යනොත් අසත්‍යනොත් අහන්න ලැබෙනවා. අපි කළ යුත්තේ සත්‍යයි. හැබැයි අසත්‍යයෙන් කරන්න බෑ අපට. හැබැයි අපට අහන්න ලැබෙන පුළුවන් සත්‍යනොත් අසත්‍යනොත්. ඊළඟට මෘදුවත් නපුරුවත් අපි කළ යුත්තේ මෘදුව. තරහින් ගැටීමෙන් නෙමෙයි. මෘදුවයි කළ යුත්තේ. මුදුවත් නපුරව තරහින් ගැටීම අවවාද කරන අයිතියක් නැහැ කොහොමද? මුදුවයි නපුරව යහන් ලැබෙන්න පුළුවන් වචන. ඊළඟට ඊළඟ කාරණාව පැහැදිලි කරනවා. අර්ථ සංගීතේනවා අනර්ථ සංගීතේනවා. අර්ථේනොත් අහන්න පුළුවන් අනර්ථේනොත් අහන්න පුළුවන්. කාගෙන් හරි වචනයක්. මෙත්ත චිත්තාවා දෝසාන්තරාවා මෛත්‍රී හිතනොත් අහන්න පුළුවන්. ගැටුණු හිතනොත් අපට කාගෙන් හරි අවවාදයක් ලැබෙන්න පුළුවන්. එතකොට එහෙනම් මේ ඕන විදිහකට ලැබුණොත් අවවාදයක් ලැබුණොත් ක්‍රියාවක් ලැබුණොත් මොනවා හරි දෙයක් මම හැම වෙලෙම කියලා දෙලා තියෙනවා යම් කිසි ඕනම දෙයකින් අපි ගත යුතුයි අවවාදයක් හැටියට මොකද අපේ හික්මන ගතියත් එක්ක ඉතින් මහණෙනි යම් කිසි කෙනෙක් ඔබට කාලයටත් අකාලයටත් සත්‍යනොත් අසත්‍යනොත් මුදුවත් මොලොක්වත් කියන්නේ දරුණුවත් නපුරුවත් නපුරු විදියටත් මුදු විදියටත් යහපත් දේ විදිය යහප අර්ථය වෙනසත් අනර්ථය වෙනසත් දේශේනුත් මෛත්‍රියනුත් ඔබට කතා කරන්න පුළුවන්. ඔබට කරුණු කියන්න පුළුවන්. ඒ වෙලේ හිතන්නට ඕනේ මගේ හිත මම වෙනස් කරගන්නේ නැහැ. මම නපුරු වචනයක් පිට කරන්නේ නැහැ. මම හිතානුකම්පීවම ඉන්නවා. මම දේශයෙන් තුර මෛත්‍රියෙන් ඉන්නවා. සියලු ලෝක සත්‍යයන් කෙරෙහි මෛත්‍රී හිත ඇති කරගෙන අප්‍රමාණයෙන් අප්‍රමාණිතින් වාසය කරනවා. මෛත්‍රිය දුරු කරලා මෙස්සිත පතුරවනවා කියලා ඔන්න ඔය විදිහට මහණෙනි නුඹලා හික්මෙන්න ඕනේ. ඒක දැන් අපට අදාළයිද කාලේ වචනයක් ඇහෙන්න ඕනේ කියලා? නෑ නෑ. අපට අදාළයි සත්‍යෙම ඇහෙන්න ඕනේ කියලා? නෑ නෑ. අපට අදාළයිද මොලොක්කුව ඇහෙන්න ඕනේ කියලා? නෑ නෑ. අපට අදාළයිද අර්ථයෙන්ම දේ ඇහෙන්න ඕනේ කියලා? නෑ නෑ. අපට අදාළයිද මෛත්‍රියෙම ඇහෙන්න ඕනේ කියලා? නෑ. ඕන එකක් ඇහෙන්න පුළුවන්. හැබැයි අපට කවදාවත් අකලට කියන්නයි කියන්නේ. කලට කියන්නට ඕනේ. අපට කවදාවත් අසත්‍යයෙන් කියන්නයි කියන්නේ. සත්‍යයෙන් කියන්න ඕනේ. අපට කවදාවත් නපුරව කියන්නයි කියක් නෑ. මෘදුව කියන්නට ඕනේ. ආදරයෙන් කියන්නට ඕනේ. අපට කවදාවත් අනර්ථයක් වෙන විදිහට කියලා හරියන්නේ අර්ථයෙන් කියන්නට ඕනේ. ද්වේෂයෙන් කියන්නයි කියක් නෑ. මෛත්‍රියෙන් කියන්නට ඕනේ. ඒක මේ වගේ වැඩක්. ඔබ අර විදිහට හික්මුවොත් හික්මිනවට. ඒ කියන්නේ ඔබට ඔය 10 ආකාරයකින් ආකාර 10ක්නේ කාලෙට ආකාරයට සත්‍යයෙන් අසත්‍යයෙන් නොදුව මොළොක් මුදුව නපුරුව අර්ථයෙන් අනර්ථයෙන් මෛත්‍රියෙන් දේශේ කරුණ 10යි ඔය 10 විදිහට ඔබට ඇහුණත් ඔබට තරහක් කියන්නේ නැත්නම් ඔබට වචනයක් පිට වෙන්නේ නැත්නම් ඔබේ තුලින් ඒක හරියට මෙන්න මේ වගේ වැඩක් වෙනවා මිනිස්සෙක් උදැල්ලකුයි කූඩේකුයි අරගෙන එනවා මොකක් කරන්නද හිතාගෙන එනවා පොළොව විනාශ කරනවා කියලා මම මේ පොළොව විනාශ කරනවා උදැල්ලකුයි කූඩේකුයි අරන් මම මේ පොළව හාරලා හාරලා පස් විසිරුවලා විසිරුවලා තන තන කෙල ගහලා මුත්‍රා කරලා මේ පොළව විනාශ කළා දානවා කියලා කෙනෙක් එනවා. මහණෙනි මොකද්ද ඔබ ගැන හිතන්නේ? ඒ මනුස්සයාට පුළුවන් ද පොළව විනාශ කරන්න? බෑනේ ස්වාමීනි. එයාට ඒක කරන්න බෑ. ඇයි කරන්න බෑ? ස්වාමීනි පොළව කියලා කියන්නේ මහා ගැඹුරුයි. මනින්න බෑ. හරිම ලස්සනයි ඒ කාරණාව. මේ පොළව කියලා කියන කාරණාව හරි මෘදු එකක්. පඨවි ගම්භීරෝ ගැඹුරුයි අප්‍රමේය අප්‍රමාණ කරන්න බෑ. සානසුකරා අපටවියන් කාතු ඒක පටවියක් නොවන බවට පත් කරන්න බෑ. ඔහුට කලාන්තයක් වෙහෙසක් විතරයි සිද්ධ වෙන්නේ කියනවා. ඔහුට කවදාවත් ඒ දේ කරන්න බෑ කියනවා. අන්න බුදුරන් වහන්සේ වදාරනවා. ඒව මේවකෝ එව මේවකෝ භික්කවේ පංචිමානි වචනපතා ඒහිවා පරේහිවා වදමාන වදෙය්‍ය මේ වචනපත පස් ආකාරයෙන් කලට අකලට සත්‍යෙන් අසත්‍යෙන් මුදුව මොලොක් නොදුව නපුරුව අර්ථයෙන් අනර්ථයෙන් මෛත්‍රියෙන් දේශයෙන් ඔබට අහන්න ලැබුණොත් ඔබේ හිත ද්වේෂයට යට වෙන්නේ නැහැ ඔබ වචනයක් පිට කරන්නේ නැහැ ඔබ හිතාන පම්පියම වාසය කරනවා සියලු ලෝකයට මෛත්‍රිය පතුරවාගෙන වාසය කරනවා නම් මහණෙනි අර ඔන්න ඔය වගේම තමයි අර පොළොව විනාශ කරන්න බෑ වගේ ඔබවත් විනාශ කරන්න බෑ කියනවා. ඔන්න ඔහොම හිතකුයි ඇති වෙන්නට ඕනේ. තව උදාහරණයක් දෙනවා. උපමාවක්. ඔන්න පුරුෂයෙක් කහ පාට, නිල් පාට, මදිරිය පාට සායම් අරගෙන චිත්‍රයක් හඳින්නවා. ආකාශය. ආකාශ චිත්‍රයක් හඳින්නවා. මොකද හිතන්නේ? මහණෙනි පුළුවන් වේද ආකාර චිත්‍රයක් හඳින්න අ ස්වාමීනි බෑනේ රූපයක් ස්වરૂපයක් නිර්මාණය කරන් රූපාණී ලිකිස්සාමි ස්වરૂපයක් ඉස්මතු රූප පාතු භාව කරිස්සාමි තංකින් මඤ්ඤත බික්කවේ අපිනුකෝ අපිනුසෝ පුරිසෝ ඉමස්මින් ආකාශේ රූපාණී ලිකේ රූපා පාතු භාවං පාතු භාවං කරේ රූපයක් පහල කරන්න පුළුවන් නොහෙතම් බන්ති බෑනේ ස්වාමී තංකීසේ ඇයි අයන්ගේ බන්ති ආකාශ අරූපී අනිදස්සනෝ ස්වාමීනි ආකාශය කියන එක දැන් මෙතන අනිදස්සන වචනයක් තියෙනවා අනිදස්සන විඥානය ගැන කතා කරනවා ඔන්න දැන් මම වෙන මේක වෙන පැත්තකට යන්න යන්නේ අද කාලේ පටලවා ගත්ත නගුට පාට නගුට පාට පාක් ගත්ත එකක් නිසා අරූපයක්නේ ආකාශ අරූපයක් අද සමහර අය විග්‍රහ කරනවා නිවනයි අරූපයයි සමාන කරනවා එහෙම විග්‍රහ කරන දේවල් ඔයගලන්ට බාහිර දේවල් අහන්න නැති නිසා ඔය ඔච්චර දන්නේ නැහැ. නිවනයි අරූපයයි. ඇයි මෙතන අනිදර්ශනය කියලා තියෙනවා? නිදර්ශනයක් දෙන්න බෑ. දැන් මෙතන මොන පදනමක් එක්කද දෙන්නේ? නිදර්ශනයක් දෙන්න බෑ කියලා. මෙතන දෙන්නේ මේ කරුණු එක්ක. අතන අනිදර්ශන කියන්නේ මොකද්ද? හේතුඵල ධහමත් එක්ක කතා කරන තැනදී නාම රූප විඥානයේ පිළිබිඹුව කියන කතාව අනිදර්ශනයි කියන්නේ. මෙතන වෙන පරියාය අතන වෙන පරියාය පරියාය දෙක හැබැයි වචන එකමයි වචනේ නිදර්ශනයක් නැහැ කියන එක නිදර්ශනයක් දෙන්න බෑ කියන එක ස්වરૂපයක් විතර නැහැ කියන එකයි ඒතකොට මේ පරියායක් විතර බලන්න මේවා පටල ගත්තට පස්සේ ඇනෙනවා ඉතින් මම ඔයාලට ඇත්තටම කොච්චර උපකාරයක්ද කියන්නේ මේ හැම එකක්ම මම පැහැදිලි කරලා දීලා තියෙනවා එතකොට කිසිදු විදිහකින් ධර්මයෙන් විකෘතියට යන්න ඉඩක් නැහැ හැසිරීමෙන් අරද විදිහට යන්න ඉඩක් නැහැ ඊළඟට ප්‍රත්‍ය හොයන්න වැඩි යන්න දෙයක් නෑ. හැම දෙයක්ම තියෙද්දී ආයෙ වෙන මොනවා කරන්න හික්මිනවා හැදේ. ඒක නිසා ඒක හොඳට හිතන්නට ඕන. ලබන්න පුළුවන් දහන අනිදස්සන නිදර්ශනයක් නෑ කියනවා. සත්තන සූකරං රූපං ලිඛිතුං රූප රූප පාතු භාවං කාතුම්. ස්වરૂපයක් නිර්මාණය කරන්න බෑ. ස්වરૂපයක් පාතු භාවය කරන්න බෑ. යාව දේවච පන පුරිසෝ එහෙම වෙහසක් එයා එහෙම උත්සාහ කරොත් ආකාශයේ රූපයක් ස්වરૂපයක් නිර්මාණය කරන්න මොනම චිත්‍රයක් කලින්ද සෝ පුරිසෝ කිලම කිලමතස්ස විඝහතස්ස භාගී අසාරි ඔහු කලන්ත හැදෙනවා වෙහෙතරපත් වෙනවා එච්චරයි වෙන්නේ ඒවමේව කෝ භික්කවේ පංචම අන්නේ වගේ තමයි මහණෙනි යම් කිසි කෙනෙකුට මෙන්න මේ වචන පත ටික ඇහුනොත් එහෙම ඒ කියන්නේ කාලට අකාලට සත්‍යයෙන් අසත්‍යයෙන් නොදුව පරුසව අර්ථයෙන් අනර්ථයෙන් මෛත්‍රියෙන් දේශයෙන් වචනපත ඇහෙනකොට අන්න එහෙම ඇහෙද්දී ඔබ හික්මෙන්නට ඕනේ හික්මෙනවා නම් ඔබේ ඔබේ හිතට කිසිදු වෙනසක් ඇති කරගන්නේ නැහැ ද්වේෂයක් ඇති කරගන්නේ නැහැ ගැටීමක් ඇති කරගන්නේ නැහැ අප්‍රමාණව මෛත්‍රියක් ඇති කරගන වචනයක් කටින් පිට කරන්නේ නැහැ ද්වේෂ යුක්තව කියලා ඔබ ඔන්න ඔය විදිහට හික්මෙනවා නම් අර වගේ කියනවා බෑ කියනවා කාටවත් ඔබ වෙනස් කරන්න. මේක වනින්න බෑ කියනවා. තව උපමාවක් කියනවා. හරියට හුලුවත්තක් කරන් මිනිස්සෙක් කෙනා මොකකටද දෙන්නේ? ගංගාන නදිය රත් කරන්න. උණු කරන්න. හුලුවත්තක් කරන් එනවා. බුදුරණවහන්සේ අහනවා මහණෙනි ඔය හුලුවත් අරන් එන මිනිස්සයාට පුළුවන්ද මේ ගංගාන නදිය උණු කරන්න පුළුවන්ද අහනවා. හත් කරන්න පුළුවන්ද අහනවා. නොයතම් බන්ති බෑනේ ස්වාමී. සංගීස හේතු. ඇයි හේතු? ගංගාහි බන්තේ නදී ගම්බිහිරා අපමෙයා. ගංගා නදිය මනින්න බෑ ගැඹුරුයි. සාන සූකරා ආදිත්‍යය යාට හැකියාවක් ලැබෙන්නේ නැහැ අර හුලුවත්ෙන් අරන් ආපු දේ මේ ගංගා නදිය රත් කරන්න. ඔහු කලන්ත හැදෙනවා විහිතරපත් වෙනවා විතරයි වෙන්නේ. ඒ මේව කොබික්කේ පංචමී වචන පතා. ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට වචන පත අහන්න ලැබුණොත් කාලයට අකාලයට සත්‍යයට අසත්‍යයට මෘදුව පරුසව යහපත්ව අයහපත්ව මෛත්‍රියෙන් දේශයෙන් ඔහුගේ හිත වෙනස් වෙන්නේ නැත්තම් නපුරු සිතක් ඇති වෙන්නේ නැත්තම් අන්නේ නපුරු සිතක් ඇති නොවීමත් එක්ක ඔහු මෛත්‍රී හිතක් නම් ඇති වෙන්නේ වචන කතා කරන්නේ නැත්තම් නපුරු සිතින් යුක්තව අප්‍රමාණ මෛත්‍රී හිතක් නම් තියෙන්නේ ඔහුත් ඒ වගේ කියනවා. ඔහු විනාශ කරන්න බෑ කියනවා. යන තව උපමාවක් කියනවා. එහෙනම් බලල්ලාමක් හොඳට පදම් කරාට පස්සේ, ඒ කියන්නේ බලල්ලාමක් හොඳට පදම් කරනවා කියලා කියන්නේ ඒ හැම හරියට මෘදු කරනවා. ඒ කියන්නේ රෙද්දක් වගේ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මොන හරි හං අහම අතුලනකොට සරස් බරස් ගන්නවනේ. හැබැයි හොඳට මෘදු කරාට පස්සේ, රෙද්දක් වගේ සිනියුදු කරාට පස්සේ ඒකට ගැහුවට ඒක හෙලෙව්වට දැන් සද්ද එනවා. සරස් බරස් ගන්නවා. නෑ මෘදු වුණාට පස්සේ නෑ අර ඒකේ සරසර බරබර ගාන කියන සද්දේ එන්නේ නෑ යම් කිසි කෙනෙක් පොල්ලක් කරන් එනවා අර මුදු කරපු බලල්හමට සද්ද ගන්න කියලා. කොච්චර සද්ද ගන්නද සද්ද ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මොකද ඒක මෘදුයි. ඒක මෘදු නිසා ඒකෙන් සද්දයක් එන්නේ නෑ කියනවා. ඒ ඒක මුදු නිසා අසෝහි බන්ති බිලාර හස්තා මද්දිතා සුමද්දිතා සුපර සුපරිමජ්ජිතා මුදුකා තුලිනා චින්න සංසාර අන්න ඒකෙන් සරබර සද්දය එන්නේ කියන. අන්න ඒ වගේ තමයි මහණෙනි. නුඹලා හික්මෙන්නට ඔබලාට වචන අහන්න හමුනොත් කලට අකාලට සත්‍යයෙන් අසත්‍යයෙන් මුදුව නපුරව යහපතෙන් අර්ථයෙන් අනර්ථයෙන් මෛත්‍රියෙන් දේශයෙන් අන්න ඔබලා හික්මෙන්නට ඕනේ. ඔබ ඔබලාට තරහ හිතක් ඇති වෙන්නේ නැත්නම් නපුරු වචන කතා කරන්නේ නැත්නම් හිතේ මෛත්‍රියම නම් ඇති වෙන්නේ අන්න අර බලල්හම පදම් කරපු එකට සද්ද නගන්න යමෙක් ආවට සද්ද නගන්න බෑ වගේ ඔබේ හිතට කවදාවත් ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ කියනවා. දැන් එතකොට මේ කවුද මේ දැන් මුල ඉඳලම ගත්තොත් එහෙම මේකෙදි පැහැදිලි කරා බන්ධනීය ප්‍රශ්නේ පැහැදිලි කරා. ඊළඟට පැහැදිලි කරා සැබෑම කීකරුවා කීකරු භාවය පැහැදිලි කරා. මේ හැම එකකින්ම ද්වේෂය නේද පැහැදිලි කරේ. බන්ධනයෙන් ද්වේෂය, අකීකරුකමින් ද්වේෂය. ඊළඟට දැන් මෙතන කාමින් හරි වචන පතහන්න වෙනකොට ඒ ද්වේෂය. දැන් ඔය ටිකම කියනවනම් ඒ කියන්නේ බන්ධන එක්ක බැඳීම් Tamanට හෝ ප්‍රශ්නයක් වෙන කෙනෙකුට බැඳිලා හෝ ප්‍රශ්නයක් එක්ක ගැටෙනවා නම් සාධාරණ වෙන්න වචන කියනවා නම් මොනවා හරි කරුණු කියනවා නම් අන්නේ බන්ධනියත් එක්ක එතන ද්වේෂය නම් එන්නේ අකීකරුකමක් එක්කනම් වචනයක් ඇහෙන්න තියෙනකන් විතරනම් මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න තියෙනකන් විතරනම් කීකරුකමක් තියෙන්නේ. අන්න එතනත් ද්වේෂය නම් එන්නේ. ඊළඟට මේ වගේ විදිහට වචන ඇහෙන කොටත් ද්වේෂය නම් එන්නේ. එතන කිසිම හික්මීමක් නෑ නේද? කිසිම හික්මීමක් නෑ. එනිසා හොඳට තේරුම් ගන්න අපට ප්‍රශ්නයක් නොවන තාක් කල් විතරයි නම් දේශය නොයි තියෙන්නේ එතන කීකරුකමක් නෑ එයාලා කීකරුයි දැන් ඒ අය ශාසනී නෑ කියලා ඊළඟ උපමාවෙන් පැහැදිලි කරනවා. දැන් මේක අවසාන උපමාවට තමයි සූත්‍රේ නම දාලා තියෙන්නේ. මහණෙනි නපුරු හොරු ඇවිදිලා දෙපැත්තෙන්ම මිට තියලා කියතකින් ශරීරයේ කොටස් කපනවා. ඇඟ කපනවා. දෙපැත්තෙන්ම බැඳලා ශරීරේ කපනවා දැන්. එහෙම කපනකොට යමෙකුට එයා හිත කිලට කරගත් ඇඟ කපද්දී අනිද්දව දාලා නැහැ. ඇඟ කපද්දී දැන් අර ඔක්කොම කියලා ඉවරලා මේ කියන්නේ. ඇඟ කපද්දී හිත කිලිටි කරගත්තොත් තරහ හිතක් ඇති වුණොත් එයා නම් මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙමෙයි කියනවා. ඒක දැඩිව කියන බුදුරයන් වහන්සේ. තත්‍රා තත්‍රාපියෝ මනෝ පදුස්සෙය මනස දූෂ්‍ය කරගත්තොත් නමේසෝ තේන සාසන කරෝ ඔවුන් නම් සාසනය කරන අය නෙවෙයි. එහෙනම් බලන්න ශාසනය කරනවා කියන්නේ තරහ කියන කාරණාව කොච්චර භයානක දෙයක්ද කියන ශාසනයට එන්න බැරිම කාරණාවක් ඒක. තත්‍රාපි වූ භික්ඛවේ වං ඒ නිසා නුඹලා හික්මෙනට ඕන නචේව නෝ චිත්තං විපර්ණතම් භවිසති. මොකද්ද හික්මෙනට ඕන නැත්තේ ඇඟ කෑලි කෑලි වලට කපන්නේ. මම නම් හිත වෙනස් කරගන්නේ නෑ. නපුරු වචනයක් කතා කරන්නේ නෑ. හිතාන කම්පියමයි ඉන්නේ. දේශයෙන් තොර මෛත්‍රියෙන්මයි ඉන්නේ. මෛත්‍රිය පතුරවගෙනමයි ඉන්නේ. මෛත්‍රා චේතෝ විමුක්තිය වාසය කරගෙනමයි ඉන්නේ. අප්‍රමාණ වශයෙන් පතුරවගෙන මහග්ගත අප්‍රමාණ වශයෙන් පතුරවගෙන වාසය කරනවා. ඉන්නේ කියලා ඒවං හිමෝ භික්ඛවේ සික්කිතම්මා. නුඹලා මෙන්න මේ විදිහට හික්මෙන්නට ඕනේ කියලා බුදුරන් වහන්සේ වදාරනවා. ඒ නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉමංච තුම්මේ වික්ක කකජෝපමං ඕවාදං අබින්න අභික්කනම් මනසිකරයාද මහණෙනි නුඹලා මේ කකචූප මෝවාදී අභික්කන නිතර නිතර මනසිකාර කළ යුතුයි කියනවා. ආ එතකොට තරහ යන්න අයිතියක් නෑ. ඒ කියන්නේ නිතර නිතර ඒ කියන්නේ ඇඟ කෑලි කෑලි වලට කපද්දි තරහ යනවා නම් මගේ අනුශාසනාව සිහි කරනයි නෙමෙයි කිව්වේ. එහෙනම් තරහ යන්න අයිතියක් නෑ. කැටීමක් ඉන්න ওই කිසිදු කාරණාවක් අයිතියක් නෑ. නිතර නිතර මෙන්න මේ කපචූපම අවවාද සිහි කරනවා නම් මේක තව තැනක තියෙනවා මහා හත්තිපදෝපම සූත්‍රයේ තියෙනවා මේ කකචීපම අවවාද සිහි කිරීම ගැන පස්සතනෝ තුම්මේ වික්ක වේතං වචනපතං අනුන්වා තුහුලංවා යන් තුම්මේ නාදි වාසීය තාති එහොම නිතර සිහි කළොත් ඔබට නපුරු වචන අහන්න ලැබෙන ඒවා ස්වල්පයක් බහුල වශයෙන් හෝ කොච්චර ලැබුණා ඔබට ඉවස ගන්න බැරි බවක් දකින්න ලැබෙයි නෑ මොන විදියකට අහන්න ලැබුණත් ඔබට එහෙම ඉවස ගන්න බැරි බවක් අහන්න ලැබෙයි නොහේ සම්බන්තේ ඉවසන්න බැරි බවක් අහන්න ලැබෙන්නේ නෑ තස්මාතිය භික්කවේ ඉමං කපචූපං ඕවාදං අබින්නම් මනසි කරේ යාත ඒ නිසා මහණෙනි නුඹලා නිතරම කකචූපම අවවාදයේ සිහි කරවෝ තං වූ භවිස්සති දීඝරත්නං හිතාය සුඛාය ඒ බොහෝ කාලයක් ඔබට හිතසුව පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරනවා භික්ෂුන් වහන්සේලා සතුරු සිතින් යුක්තව මේ දේශනාව අනුමෝදන් වෙනවා එතකොට එහෙනම් මේ දේශනාව තුළ කාරණා ගොඩාක් ඉස්මතු වුණා එකක් නෙමෙයි නැත්නම් අපි ගැටීම විතරක් ගන්න පුළුවන් බන්ධණයෙන් ගැටෙන හැටි අකීකරුකමින් ගැටෙන හැටි ඊළඟ එක තමයි වචනපත කතා කරනකොට ඒ වගින් ගැටෙන හැටි. මේ කිසිදු කාරණාවක් ඔස්සේ අපේ හිතේ ගැටීමක් ඇති නොවෙන්න උපමාවක් පෙන්නනවා. ඒ තමයි ඇඟ කීතු කීතු වලට කපද්දි ගැටෙන්නේ නැත්නම් අන්‍යයල් තමයි මගේ ශාසනය සිහි කරන්නේ. ඉතින් ඒක නිසා ඒක හොඳට ඔයාලා හිතන්නට ඕනේ. කිසිදු කාරණාවක් ඔස්සේ තේරුම් ගන්න සාධාරණී වෙන්න දඟලන්න එපා. පළවෙනි තැන ඉඳලම බලන්න අපි යම් කිසි කෙනෙකුට ලිංගතු භාවයක් හිතයිසි භාවයක් තියෙනවා නම් අන්න ඒ කෙනාට මොනවාරි කරුණක් කියනකොට ඒක සාධාරණීකරන්න දඟලනකොට ඊළඟට අපිට මොනවාරි කාරණාවක් කියනකොට ඒකට කීකරුකම කියලා කියන්නේ මොකක් හරි ඇහෙනකන් අකීකරු වෙලා හරියන්නේ නැහැ මොනවාරි ඇහුන්නටත් කීකරු වෙන්නට ඕනේ ඇහුණත් කීකරු වෙන්නට ඕනේ අන්න ඒකයි සැබෑම කීකරුකම මේක උනේ මේ නිසා මේක උනේ මේ නිසා කිය කියා සාධාරණීකරණය වෙන්න දඟලනවා නම් එතනක් කීකරුකමක් නෑ. ඉතින් ඒකත් බලන්නට ඕනේ. ඊළඟට තමයි අර වැරදි විදිහටත් හරි විදිහටත් දෙකෙන්ම අපට වචන ඇහෙනකොට ඒත් ගැටෙන්නේ නෑ. මෙන්න මේ හැම එකම සන්දර්භයේ ගැටීම අන්න ඒ නිසා තමයි ගැටීම කියන තරහ යනවා කියන කාරණාවෙදි පැහැදිලි කරලා පෙන්නන්නේ. කකචූපම අවවාදයේ සිහි කරන්න යම් කිසි කෙනෙක් තමන්ගේ ඇඟ කීතු කීතු වලට කපද්දී තරහක් ඇති කරගන්නවා නම් හිත දෝෂී කරගන්නවා නම් එයාලා බුදු සාසනය සිහි කරන අය ධර්මයේ සිහි කරන අය මේ ශාසනයට අනුගත වෙන අය නෙවෙයි කියලා බුදුරණවහන්සේ පෙන්වනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕන. හොඳයි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අතිශය ගාම්භීර දේශනාව. සරකරන කරේ. ඊකල් කොමින් ගැටීම කියන එක කියවනේ. දැන් තමන්ට විරුද්ධ වචනයක් කරගන්න විතරයි ඊකල් නිම නැත්නම් එහෙම ආවත් ඊකල් වෙනවද? ඒකයි තව කාරණාවක් නේ. හරියට ඊකල් කොමන්නේ ධර්මයක් එක්ක ඊකල් කොමන් කියලා ඒක නෑ. දෙකක් නෑ ධර්මය කියනකොට මම කියන වචන නෙමෙයි කියලා කිව්වේ. ධර්මය කියලා කියනකොට සැබෑම කීකරුකම තියෙන්නේ අපි අපේ අවබෝධයත් එක්ක. ඒ කියන්නේ තමන්ගේ මතයකට කොටු නොවන ගතිය. ඊළඟට ඒත් එක්කම කල්යන මිතර අනුගත ක්‍රම. දැන් මේ ඔක්කොම සක්කාය යෝධය කියන එකත් එක්ක අන ධර්මයේ. එතකොට මේ ධර්මයත් එක්ක කීකරුකම තමයි සැබෑම කීකරුකම. එතකොට මේ විදිහට ගතිය තියෙනවනම් දැන් මම කිව්වේ මොන දෙයක් කිව්වත් කල්යන මිත්‍රයෙක් කියන කාරණාවේදී ඒකේ ආපහු ප්‍රශ්නයක් නැහැ නේද? අන්න කීකරුකමක් කියන මොකද සක්කාණ්ඩෝද අර්ථාණ්ඩ වෙලා. එතකොට එහෙනම් Tamanගේ තීරණ ගන්න Tamanට වචනයක් අඩුම තරමින් මම අර කිව්වේ මේ ළඟදී කරපු දේශනාවකදී යථාර්ථවාදී කෙනෙකුට ලෝකේ රූපයක් දකිද්ද මම හිතන්නේ දා සලායතන සූත්‍රයේ උඩ සලායතන වර්ධ කොහෙද කිව්වේ. ලෝකේ ජීවත් වෙද්දී ඇහෙන් රූපයක් දකිද්දී කනෙන් ශබ්දයක් අහද්දී නාසයෙන් ආග්‍රහණය කරද්දී රසයෙන් ලබ ලබද්දී කයින් පහසවද්දී මනසෙන් හිතද්දී යථාර්ථවාදී කෙනෙකුගේ ජීවිතේ කල්යාණ මිත්‍රයා කීපක විතරයි. එතකොට යාට ජීවත් වෙන්න බෑ. ඇහෙන් රූපයක් දකිනකොට ඒක පිළිබඳව කල්පනා කනෙන් සද්දයක් අහද්දී නාසයෙන් ගන්ධයක් ලබද්දී දිවෙන් රසයක් ලබද්දී කයින් පහසක් ලබද්දී මනසෙන් හිතද්දී පවා කල්යාණ මිත්‍රයා කියපු දේ එක විතරයි. එහෙම නැතු එකක් නෙවෙයි. එතකොට අන්න ඒක සැබෑම කීකරුකමක් බවට පත් වෙනවා. නැත්තම් ප්‍රශංසාව හොඳ හරි බවත් එක්ක ඉන්නකම් තියෙනවා. හැබැයි වැරදි තමන්ගේ අඩුවක් කියපු ගමන් වැරද්දක් පෙන්නපු ගමන් වචනපතයක් ඒ ඒක දෙයක් ආපු ගමන් මොකද වෙන්නේ? අන්න අකීකරුකම ඉස්මතු වෙනවා. එයා අකීකරුණේ කියන්නේ. කායික සාධන සූත්‍ර පටන් ගන්න කලින් කිව්වද සමාජ සතුටු වෙන දෙයක් කරනවා කියන්නේ වක් පිළිවෙල සත්‍යය හරි ඒ වගේ මේක එක එකනා සතුටු වෙන දේවල් වෙනස් වෙන පාඩම් දෙකදී අර සමහර කමුතු භාවයක් එක්ක කටයුතු කරන්න ඕනේ අර සමහර සමාන සතු වෙනෙක් කරන්න ගියොත් අර වෙනීමක් සියලු පැත්තක ප්‍රකට වෙන්න පුළුවන් සරයිතර කොහොම පොඩ්ඩක් ඒක ඇත්තටම අර ඔයාලගේ පිරිසෙන් ගත්තම සාමුතු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔයාලා ඔයාලගේ පිරිසත් එක්ක ගත්තාම සජ්ජායනා කරන කටපාඩම් කරන වගේ දේවල් ඒකත් සාමූහික කරන්න පුළුවන් අවස්ථා තියෙනවා නැත්තේ නෑ. සමහර වෙලාවට තනියම ඒක කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම කරන එක ප්‍රශ්නයක් නෑ. මොකද ඇත්තටම දැන් ඔගේ මම ඔය කියපු කාරණු තුල ගත්තාම සජ්ජායනාව කියන කාරණාව ඒක කිසි කෙනෙකුට ආවේනික බවක් කියන එක කතා කරන්න බෑ ඔක්කොටම අදාළයි. මොකද ධර්මයේ ශාසනයේ තියෙන එකත් එක්ක සජ්ජායනාව කියන කාරණාව. රටපාඩම් කිරීම කියන කාරණාව. ශාසනයේ ඒක ඒක නැතුව ශාසනයේ තියෙන විදිහක් නැහැ. දැන් අද පොත් තියෙන නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. ශාසනයේ ප්‍රතිපදාව තියෙන එකත් එක්ක. එතකොට එහෙනම් ඒක ඕනම කෙනෙකුට ඒක සාධාරණයි. ඉතින් ඒ නිසා එතකොට පොදුවේ උනත් කාලයක් වෙන් කරගෙන අනිත් අයට උපකාර කරගෙන දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් මොන මහේස් කටපාඩම් කරනවා ඊළඟ තව කෙනෙකුට කියනවා බලන්න දැන් කට්ටිය පොදු එකතු වුණාට පස්සේ හරියට ලේසි. එතකොට තව කෙනෙකුට කියනවා බලන්න කියලා. ඊළඟට අන්න ඒ කෙනා අධ්‍යයනය කරනවා. එතකොට එයාට කියනවා හරි එතකොට දැන් අර හරි වැරදි වෙන්න වෙන්න කටපාඩම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කියනවා සමහර කාරණා. ඉතින් ඒවත් බලන්නට ඕන. සිව්පසේ කියන්නේ නොලැබියා නැත්නම් අනවශ්‍ය ලෙස ප්‍රාර්ථනාව ඒකත් තමන් තුළ ඇති වෙනවානේ හිත විඳීමක් ඇති වෙනවා නැත්නම් ඔව් ලදදේ සතුට වෙන්න ඕනේ. සමහර වෙලාවට තියෙන අසනීප සහ වෙන අවශ්‍යතා එක්ක අවශ්‍ය දේවල් තියෙනවා. එතකොට කැපකරුවන් ඉල්ලන්න පුළුවන්. ලදදේ සතුට වීම කියන කාරණාවේදී අපි මොකෙන් හරි එකකින් යැපෙන්නට ඕනේ. හ්ම්. ස්මරණයක් කරන්න පුළුවන් කල්යනා සංකීර්ණයක් විතරයි කියන්නේ. අර අපි එකටින් 30ක් එක්කම පොදුවේ මේ ප්‍රිය ස්මරණය කරන එක කෙනෙක් ඔව් කරගන්න අන්න ඒ වගේ. ඔය සමහරවිට මතේ තමයි කරන්නේ. අනේ සුවරත්තේ වගේ පවත්නෝනේ වචන ඒ කතා කරලා වගේ වචන කතා කරලා අපි වචන කතා කරලා සුවරත්තේ පවත්නවා කියන තමයි මේක. ඒකට වඩා ක්‍රියාවෙන් සමග සුලත් ඉදිරියේ ඇති වෙනස් ඇති වෙනවා කියන්නේ. ඔව්. කවයකට සහසවත් කියන්නේ. කටයුතු කිරීම. දැන් ඇත්තටම හරි දැන් ඔයාලා ඇවිදින තනියම එක්කෙනෙක් ගිලන් පස්සයක් හදාගන්න එපා. අනික කඩ හදලා දීලා හදන්න. අන්න ඒ වගේ දේවල් කරනකොට හරි මම සමහර අය මේක දකිනවා. එහෙම නැතුව තනියම තියෙන කතාකත බිව. තනියම තමන් ගැට ටික කරගත ගියා. ඒ වගේ සුහදත්වය ඇති වෙන්නේ නැහැ කොහොමද? ආනන්ද සූත්‍රයේ එහෙම දේවල් තියෙනවා. ආදාය තමයි. න්‍යාකල්ප වලින් හොරයි කිව්වම මේ ඔය අපිට මේ තරහ එන එක ගැටීම මොන ඒ සියල්ලම මේ අපි අර ජීවිතේ නෙවෙයි දැන් පැවිදි වශයෙන් මේ ඒවා හිතන්න නේද? හ්ම්. ඒකයි බැඳීම හැම පැත්තම. ඒකේ තමයි අමතාසිකෙහි බැඳීමක් අන්න කියන්නේ බෑ. බෑ. අර්ථානද ධර්මයට යොමු වීමේ කෘත්‍ය හැටියට ලෝකේ ජීවත් වෙද්දී ජීවිතයේ පවතින එකම බැඳීම කල්යන මිත්‍රයෙක්ක ගුරුවරයෙක්ක විතරයි. ආශ්‍රය කරනකොට සමහර කරුණු දෙනකොට මේ අර කතා කරන්න පුළුවන් භාෂාකාරයක් වෙන කතා කරනවානේ සුදුසු කාලයේදී සත්‍යයෙන් බුදු ආශ්‍රය මෛත්‍රියෙන් දේවල් කියනවානේ කතා කරනවානේ කියන්නේ ඒක තමයි දැන් අර හිතනකොට භාගතුනාට අභිරාජ කුමාරයාට කියන නිසා දරුවාගේ කටක් පිරවුණු කරන ඇඟිල්ල දාලා ගන්නවා කියලා එකක් අහලක් කියන නිසා කේසිට කියනවානේ මරලා දානවා කියන කතාව සමහර දැන් අර අපි මොකක් හරි දෙයක් මේ කරුණු පහ ඒ කියන්නේ සුදුසු කාලයේ සත්‍යයෙන් මෘදුව අර්ථේ මෛත්‍රියෙන් දෙයක් කියන්නේ ඒක අර ඒකේ සිහිය පිටවන්න වෙන පුළුවන්. ඔව් ඒක හරියි. එතකොට ඒක අර මෛත්‍රිය කියන එක ලයන්විතව එළිය දෙන්නේ නැති වෙන පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙම පුළුවන්. අර මම අර කිව්වේ අර මම අර කිව්වේ මම මම ගොඩක් කලාවට අවවාදයක් දෙන අවස්ථා තියෙනවා දැනෙන්න කියන්නේ. දැනෙන්න කියනකොට එතකොට ඇත්තටම රිදෙනවා. දැනෙන්න කියන්නේ රිදෙනවා. හැබැයි රිදුන ගම හැදෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒක අර ඒක හොඳට තේරෙන යාගේ ද්වේෂයෙන් නෙමෙයි කියන්නේ. එයාට තරහෙන් නෙමෙයි කියන්නේ. ඒකවල සම්පන්න සත්‍ය ඒකවල අර ඉස්සරහින් එක ගන්න විදිහ වෙනස් කරන්න පුළුවන්. නෑ එහෙම කියන්නේ ඉතින් මේ එහෙම කෙනෙක් එහෙම ඇති වුණාට පස්සේ මම කියන ඉතලා කියන්න බෑ කියලා. ඒකට දැන් කාලයක් බලනවා කියන්නේ ඒකනේ. හැම එකම බලලා න්යාගේ සුදුසුත් එක්ක තමයි කියන්නේ. වෙච්ච ගමන් මොකක් හරි කියනවා නෙමෙයි. කාලයක් නිරීක්ෂණය කළා කාලයක් බලලා අවස්ථාව වුණා වුණා උදා වුණාට පස්සේ සුදුසු තැන ආවට පස්සේ අන්න එහෙම තමයි කියන්නේ. මේ කාලය වුණා කියන සමහර අපේ පැත්තෙන් තියෙනවා. බාහිර කෙනා සුසු කියන එකට අපේ පැත්තක් තියෙනවා. අපේ තරහක් තියෙනවා. බෑ බෑ. හ්ම්. නැත්තම් අපේ පැත්තෙන් කාලය වෙනකන් ඉඳලා කිව්වා නෑ නෑ අපේ තරහ ප්‍රධාන කන අපේ තරහ තියෙනවා. මම වෙලාවක් වෙනකම් බලන් ඉති කියලා කිව්වොත් වැඩ ඒක බෑ බෑ. ඉතින් ගන්නේ මේවත් කරපුවම තමයි දැන් අපි අපි අපි කියන්නේ පැවිදිලා ඉන්න පිරිසක් අතර මේ මේ කතාවට වුණා නේද? ඒක මට ඊට පස්සේ මොකද කියන්න ආයෙ දැනගෙන තමයි. ඒ පැත්තෙන් හිතන්න මට මේ ඒක ගැටීමක් ඇති කරගන්න බෑනේ බෑ බෑ Mm, ඒක කොහොමද? Mm. දැන් මේක අනිත් පැත්ත දෙනවනේ. ඒක දැන් අනිත් අය ගත්තොත් එහෙම ඇහෙන කෙනාට ඒක අදාළ නැහැ. Taman කීමේදී ඒක අදාළ කරගන්න. ඒ සංස්කෘත එක කරුණක් හරි නැත්තම් කියලා වැඩකුත් නැහැ මේ සංස්කාරය. සුදුසු කාලේ වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ ඉතිවට අර්ථයක් නැති වෙනවා. ඔව් ඒක හරි. ඒ කරුණ ඔක්කොම තියෙනවා. සාමාන්‍ය මගෙන් ලේසියෙන් අවවාදයක් පුජ්‍යලිකව හම්බෙනව අඩුයි මම ඔය හැම එකම බලනවා. හැම එකක්ම බල තමයි සාමාන්‍යම කියන්නේ. ඉක්මනගේදී මේ ආකාරයෙන් දුරේ දුරේ පොඩිමනගේදී තමයි ආකාර දෙකක් නෝනියන ගන්නවා. අවශ්‍යතාවය ක්‍රියාවේ ඉක්මනගේදී ඔව් ඒක හරි. ඒක ඇත්තටම ඒක තමන් සමස්තතාව කියන්නේ පොළ ජීවිතයේ තියෙන මහත්කේ රාමතන ඒකත් එක්ක ඒ ඒ හැමදේම මේ කාරණේ මේ සාහයෙන් මේ ඒ මොකද රාමතේ ගොඩක් දුරට සිහි අදුක්කම තියෙනවා ඒකත් එක්ක අර මුලින් එක දැන් සාහක් වගේ දැනෙන්න පුළුවන් පස්සේ යාට තේරෙනවා මේ කියන්නේ මොකක්ද විමෝචනය කියන්නේ හරියට ඉක්මනින් නිසා. හ්ම්. ඇති වෙනනේ.